මේ පහකල යුතු කොටස පහ කරලා. අන්න ඇලීමයි ගැටීමයි මුලාවයි කියන එකේ ඉතුරු ටික තියෙනවා භාවනාවෙන් පහ කරන්න. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මේ ටිකේ. පළමු කොටසෙන් ගෙවිලා ගියාට පස්සේ ඉතුරු වෙනවා අවිජ්ජා ව්‍යාපාද කියන මේ දෙකේ ඉතුරු හරිය. ඇලීමයි ගැටීමයි දෙකේ ඉතුරු හරිය. මෙන්න මේ ඇලීමයි ගැටීමයි නිසා හිත කම්පා කර කර තියෙන්නේ. අර ප්‍රබාස්තරත් දෙයට ගන්න දෙන්නේ නැහැ. අන්න දැන් අපි දැනගන්න ඕනේ. මගේ හිත ඇලෙන්නේ මොනවටද? දැන් කර්මස්ථානය හොයාගන්නේ Taman අන්න ඔය විදිහටයි. මා ඇලුම් කරන්නේ මොන මොන જાතිය රාගයන්ටද? එක එකනා විවිධාකාරයි. මට තරහා ඉන්නේ මොන මොන જાතිය ඇහෙනකොට කියනකොට. ඒක එක එකනටත් විවිධාකාරයි. මට මොනවා කිව්වා කමන්නේ. මට කොච්චර බැන්නා කමන්නේ. අම්මා මතක් කරන එකමයි පෙන්වන්න බෑ. මේ පෙලකන් කියනවා. තව කෙනෙක් අම්මා ඔබට උනා අරන් ඵලයන් කියනවා එහි නැහවි ඉන්නවා. එයාට මතක් කළා තියා ඉතිහ එකක් කිව්වා ගානක්. තව කෙනෙකුට. දැන් අම්මා මතක් කරන එක පෙන්වන්න බැරි කෙනා ඒක යා ඒ Tamante ඒ අම්මා මතක් කිරීම නිසා යම්කිසි මනස දූෂ්‍ය වෙනවා නම් ඒ හරයක් නැති අදහස දෘෂ්ටිය Tamanගෙන් අහ කරගන්න එයා දැනගන්න ඕනේ. එයා සුද්ධ කරගන්නවා නිවන් දකින්න නම් අම්මා මතක් වෙනකොට ඇති වෙන තරහ නැති කරගන්න. එයාට වෙන එකක් නැති කරගන්න එයාට බෑ නිවන් දකින්න. අනික ඔක්කොම නැති කරගන්න හැදුවත් අම්මා මතක් කරනකොට ඉන්න බැහැ. තරහ යනවා. එයා දේශක්ෂය වෙලේ නෑනේ. කොහොමද දේශක්ෂය කරන්නේ? ඒතොර එයා දැක ගන්න ඕනේ ලෝකය හදන්න මට බෑ. ඒ ලෝකේ හැටි. තරහාවේ ලෝකයක් නෙවෙයි මට. එන අවැඩ සිද්ධ වෙන්නේ ලෝකයක් නෙමෙයි මට. අම්මා මතක් කරලා ඉතින් ඉනහයලා උයයි. මම දැවි. මේ මගේ සුද්ධභාවය මා තුල මිසක් ඌ තුල නෙමෙයි. ඌ එක වතාවට දහ වතාවක් අම්මා මතක් කරලා බැනපුවා. මම මොකද? ආ මං සුද්ධ වුණා නම් මය කහට ඉවරයි. අර වචනේ ලෝකේ නවත්තන්න මට බෑ. ඒ වචන නිසා මුලා කම්පනයක් මම ඇති කරගෙන තියෙනවා. ඒක මං ලොකු අඩුපාඩුවක් හැටියට හිතා ඉන්නවා. එහෙනම් මම විදර්ශනා කරන්න ඕන ඕකයි. විදර්ශනා කරනවා කියනකොට කෑලි කෑලි කරලා පුංචි පුංචි ඉරන් බැලුවට හරියන්නේ නැහැ. ඒ නිසා මට රාගය ඉන්නේ ඇයි? ඒ නිසා මට ද්වේෂය ඉන්නේ ඇයි? ඒ නිසා මම මුලාවටපත් වෙන්නේ ඇයි? ඒකේ යථාර්ථය මට වැටහිලා නැති නිසා. අන්න ඒක දැනගෙන ඔහු ඒකේ යථාර්ථය දැනගන්න උත්සාහ කරනවා. එයාගේ භාවනාව ඒක. තමා තුලින් තමා ප්‍රන්න කරගෙන තමාට එන අඩුපාඩුව තමාට ඇලීමේ ඉන්නේ ගැටීමේ ඉන්නේ මුලා වෙන්නේ මොන જાතිය හිතවිලි මොන જાතිය ක්‍රියා මොන જાතිය කතා තුලින්ද බාහිර ලෝකේ මොන මොනවා එනකොට මට ඇලීමක් ගැටීමක් මුලාවක් මා තුල ජනිත වෙනවද මා ළඟ අදහස් වශයෙන් මා තුල නැගෙන හිතවිලි ක්‍රියාවදන් තුලින් මට කෙබඳ රාග දේශ මොහ ජනිත වෙනවද ඒතර ඒ ටිකයි තමන් වෙන් කරගන්න ඕනේ හොයාගන්න ඕනේ ඒ ටික හොයාගත්තාට පස්සේ තමන්ට මාර්ගය හදාගන්න පුළුවන් ඉතින් මේක කොහොමද අනික් කෙනෙක් කරන්නේ? ලක්ෂයක් අරගත්තා නම් රාගය ඇති කරන ක්‍රම ලක්ෂයක් දක්ෂ වෙනවා. එකිනෙකාට එක එක ක්‍රමවලින් රාගය ඇති කරන්නේ. ද්වේෂය ඇති කරන ක්‍රමත් එක එක ආකාරයි. මුලාටපත් කරන ක්‍රමත් එක එක ආකාරයි. ඉතින් තම තමන්ට රාගයේ, ද්වේෂයේ, මෝහයේ හටගන්නේ කුමක්? කුමන හිතවිල්ලක්, කුමන ක්‍රියාවක්, කුමන කතාවක් ඇතුළෙන්ද? බාහිර ලෝකයේ මාකරා මොන මොනව ඇතුළු වෙනකොට මට රාගයේ දේශයේ මොහේ හට ගන්නවා. මා තුල කෙබඳු හිතවිලි කෙබඳු ක්‍රියා කෙබඳු කතා ජනිත වෙනකොට මා මා වෙත රාගයේ දේශයේ මොහේ නැගිනවලු. මෙන්න මේ ටික තම තමන් විමර්ශනය කරගන්න ඕනේ. විශේෂ දර්ශනය ඔන්න ඕකයි. විදර්ශනය ඕකයි. ඔය ඇතිගෙන විවිධත්වයක් ඇති වෙනා ඒකීයත්වය සමතත්වයක් නැහැ. අනේ විවිධත්වයට ඇති කරන්නේ මෙන්න මෙබඳු වන්නා වූ දේ තුලින් කියා දර්ශනය කරපු දාට. ඔහුට විදර්ශනාව ලැබුණා. අන්න ඔහුට නිවෙන්න සැනසෙන්න ඇහැ පහළ වුණා. ඇහැ තිබිච්ච නැති නිසා තමාට කුමක් ඇසුරු කරන රාගය ඇති වෙනවද කුමක් නිසා දේශය ඇති වෙනවද කුමක් නිසා මෝහය ඇති වෙනවද කියලා. දකින්න ශක්තිය නැති වෙලා හිටියා. ඇහැ පහළ වුණාට පස්සේ තම තමන් දකිනවා මට මේ බඳු දේ ඇසුරු කරන කොටයි රාගය ඉන්නේ. මේ බඳු දේ ඇසුරු කරන කොටයි මට ද්වේෂය නැගෙන්නේ. මේ බඳු දේ ඇසුරු කරන කොටයි මට මෝහය නැගෙන්නේ. මෙන්න මේක තම තමන් දැනගන්න ඕනේ. ඒකයි මේ ධර්මයේ තම තමන් විසින් දැකිය යුතුයි කියන්නේ. අනිකාය දැකලා අනිකාය පෙන්ලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. තමාගේ අඩුපාඩුව තමා දැකිය යුතුයි. රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි තමාට හට ගන්න ක්‍රමේ තමන් දැකිය යුතුයි. එතකොට තමයි තමයි ගිනි පේන්නේ. ඒ ගින්න සිසිරක් හැටියට අරගෙන පුරුදු වෙලා තියෙන්නේ. අචන්දරාග කියන தත්වෙන් මේ ලෝකේ පැවැත්මක් තුළ තියෙන මොනවා හෝ දෙයක් ඇත්නම් ඒවා ප්‍රියයි මනාපයි යහපතයි හරවත් කියන මේ දෘෂ්ටියෙන් අරන් ඉන්න තාක්කල් අපිට ඇත්ත වෙන්නේ අපේ ආත්මලාභයේ ප්‍රශ්න විසඳෙන්නේ. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටියෙන් ප්‍රශ්න විසඳෙනවා. Tamanට ඕන හැටියට. Tamanගේ දෘෂ්ටිය පිරිසිදු නෑ එතකොට. මොකද චන්දරාගය නිසා දෘෂ්ටි විකෘති කරනවා. Tamanගේ පැත්තට සාක්ෂි දී කරන්නේ බලල්ලු සාක්ෂි කියන්නේ වඩ පිටාවින් නැහැ තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන එක කිව්වොත් එයා තමන්ගේ පාක්ෂිකය කරගන්න. එයා හරි කියන නිගමනයක් කරනවා. තමාට ගැළපෙන එක කවුරු හරි කියනවනම් එයා හරි වනා කියනවා කියලා. දැන් මෙහෙමයි ලෝකයා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ධර්මයේ ගුරුවරයා කරගෙන. ධර්මයේ තුලින් විමර්ශනය කරන්න. චන්දරාගයේ තීරණයට තැන දෙන්නේ නැහැ. අපේ දෘෂ්ටි වලට තැන දෙන්නේ නැහැ. ධර්මයේ තුලින් විදර්ශනා කරනවා කියලා කියන්නේ ධර්මයේ ධර්මයේ හැටියට දැකලා ධර්මානුකූලව පිළිතුර ගන්න ඕනේ. සමහරකට මගේ මගේ දැන් තියෙන අදහසට ධර්මානුකූල පිළිතුර හාත්පසින් විරුද්ධව පේන්න පුළුවන්. හැබැයි ධර්මානුකූල පිළිතුර හරි. මගේ මගේ දෘෂ්ටියයි වැරදි. ඒක අපි අපි විසීම ධම්මයස පහල කරලා දකින්න ඕනේ. මෙන්න මේ ක්‍රමෙට තමා තමා ගැන දැනගත්තට පස්සේ තමන්ට නිවන් දකින්න පුළුවන්. අනුන් නිවන් දක්වන්න කාටවත් බෑ. තුමේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා බුදුරන් වහන්සේ වෙන්න. උඹලාගේ තර්පණේ උඹලාගේ මාර්ගය උඹලා වඩා ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඊතර කරන්නේ කාටවත් බෑ එහෙම කරන්න. ඔබලා ඔබලගේ වැඩේ කරගන්න. ඔන්න ධර්ම මාර්ගය. ඔන්න දහම් ගුරුවරයා. මනා සිහිනුවණින් ඉඳලා තමාට රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැගින්නේ මොකෙන්ද කියලා තෝරා ගන්න. හැබැයි ඕක තෝරාගන්නේ මූලික වශයෙන් අර අපි කිව්ව බනහල දස්වැනින පහතම වුණාට පස්සේ. එතෙන්ටපත් වෙච්ච නැති කෙනෙක් ඕක තෝරන්න ගියොත් එහෙම. අර ලදරු පාසලේ ඉන්න ළමයා උපාධි විභාගෙට ලියන්න ප්‍රශ්න පත්‍රිකයක් තව වැඩක් වෙනවා. කොහොම ලියන්නද? එහෙනම් ඒ වගේ දර්ශනයෙන් පහ කරේද පහ කරගන්න තුරු භාවනාවෙන් පහ කරන එක පහ කරන්න බැරි නිසා මුගේ දෙනේ කමාරි වැටලා ඉන්නවා Tamanට කරන්න ඕන එක දැකලා හිටන් ඒක කරගන්නේ නැතුව ඉස්සෙල්ලා. ලොකු එක කරන්න යනවා. මේකම තමයි සසර ගතිය කියන්නේ. තමන්ගේ තරම තමන්ට පේන්නේ නැති එකක් මේ සසර ගමනේ හැටි. තමන් ගැන හිතන්නේ පොඩියට නෙමෙයි. පොතනින් හරි සුද්ධ කරලා ගන්න හදන තමන් උමුදුන් අතර ගන්න. තමන් උසස් වෙන්න තියෙන. අත්ුක්කංශන පරවම්බන කියන්නේ ඒකයි. තමන් උසස් කරලා අනික කෙනා පහත් කරලා බලනවා. එතන පටන්ගෙන මොහු ඇලෙනවා ගැටෙනවා මුලාවටපත් වෙනවා. ඉතින් මෙතනින් අපි දකින්න ඕන හරිය තමයි. ඉස්සෙල්ලම. රාගයේ, ద్వේෂයේ, මෝහයේ කියන එක එක එකනට හටගන්න අරමුණු වෙනයි. රූප රාගය හටගන්න පුළුවන් මල් වත්තක් දැකලා මල් එහෙනම් මල් ගහක් දැකලා එකෙනෙකුට. ඒකත් රූප රාගය. තා පුද්ගලයේ කඩවසම් පුද්ගලයේ දැකලා ස්ත්‍රී පුරුෂ වශයෙන් දැකලා හරි රූප රාගය හට ගන්න පුළුවන්. හරි ලස්සන ස්ත්‍රී ලස්සන පුරුෂයා කියලා. ඒ හටගත්තේ රූප රාගය. අරවුණු විවිධාකාරව. ඒකේට මල් ගහක් දැකලා හරි ලස්සන මල් ගහනේ. අදහසක් ආවා. ඊළඟ අදහස මොකද්ද? මේකෙන් පැලයා මාත් ගිහින් හිටව ගන්න ඕනේ. මගේ වාද. අන්න මගේ එකක් කරගන්න හැදුවා. පැල නැන්නා. අනේ මටත් මෙහෙ මල් ගහත් වෙන කොච්චර හොඳද? අන්න රූප රාගේ අර කම් වැඩි වුණා තව වැඩි වුණා නම් යථාර්ථය අඳ වුණා. වට පිට බලලා හොරෙන් හරි මේ ගලවගෙන යනවා. අන්න හොරකම් කරන මානසිකත්වයක් උදා වුණා. හොරකම් කරන ආවේ බැටලා ආවොත් එහෙම කිදේ. ගානා පොල්ලා කරගෙන ගහලා හරි මේක අරයි යනවා. මංකොල්ලෙන් හරි අරයි යනවා. දැන් ඉන්නේ මොකද වෙන්නේ? රාගය මුල් කරගෙන වැඩි වෙන තරමට ඒක තමා හසු කරගන්න බලාපොරොත්තු මත වෙලා ඒකට විරුද්ධකාරකයන්ට ගැටෙන්න ගත්තා වූ ක්‍රියාකලාපයේ මනස අරගෙනද. ගහලා හරි මරලා හරි මගේ වැඩේ කරගන්න. අන ක්‍රමක්‍රමයෙන් ද්වේෂයට නැගිච්ච රාගේ. රාගේ නිසා ද්වේෂය නැගිච්ච ආකාරය. ඉතින් මල් ගහගෙන විතරයි ඔය කිව්වේ. ඉතින් අහනවා. ඉස්ත්‍රි පුරුෂය ගැන අනේ මට වැඩි එක කේල් බලන්න. මම එහෙම බලාගෙන ඉන්නේ. ඔය ලැජ්ජා ටික තමයි කියන්නත් ඒක. බැලුවා මම කේල් බලද්දී මන් දිහා බලන්න. අහක බලා ගන්න. දැන් එයාට ස්ත්‍රී පුරුෂයන් වශයෙන් තිබෙන සම්බන්ධයේ රාගයක් ආවේ නැහැ. හැබැයි රූප රාගය නෑ කියන්න බෑ. මල් ගහ පිළිබඳ රූප රාගේ මත් වෙලා එයා. ආ රූප රාගේ පරිවර්තනය වෙන අරමුණු වලින් අරමුණු වලට. මේ මල් ගහේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය සිහි කරලාවන එයා බේරෙන්න මල් ගහ ගැන රූප රාගේ තිබුණ කෙනා. අර ඉත්‍රියට පුරුෂයේ පුරුෂයේ ඉත්‍රියක් යම් කිසි බඳු කෙනෙකුට මෙහෙම හැඟීමක් ආවනම් ඔහුගේ ස්ත්‍රිය ගැන පුරුෂයා ගැන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම සාවියන් ගැන මෙනෙහි කළා. අසාරත්වය දැනගෙන ඒකෙන් අත්හැරෙන්න ඕනේ. එයා මල් ගහගෙන මෙනෙහි කළා එයාට හරියන්නේ නැහැ. එයාට මල් ගහ ගවන කමක් නැහැ. තව එක්කෙනෙක් හොඳ ඇඳුමක් පැළඳුමක් තියෙන්න පුළුවන්. එයාට මල් ඕනෙත් නැහැ, ස්ත්‍රී පුරුෂය ඕනෙත් නැහැ. අර ලස්සන ඇඳුමක් තියෙනවනම් ඒක ලබා ගන්න ඕනේ. එයාගේ රාගය එතෙන්ද හිටියා. ඇඳුම කෙරෙහි චන්ද රාගය. එහෙනම් ඇඳුමක තියෙන අසාරත්වය මෙනෙහි කරලා හිටන් හරයක් නැති බව මෙනෙහි කරලා එයා ඒකෙන් මිදලා හිටන් එයා චන්දරාගයෙන් මිදෙනවා මිසක් යාර වෙන ක්‍රමයකින් බෑ. මෙන්න මේ වගේ තම තමාගේ හිත යමක් යමක් නිසා චන්දරාගයටපත් වෙලා හිටන් මොට කරනවා නම් ඇලීමට බැඳීමට හිර කිරීමට මේ ලෝක පැවැත්වල හිර කරනවා නම් අන්න එක තම තමන් හිතලා බලන්න ඕනේ තම තමන් මොනවද ඇදිලා ඉන්නේ. මේක කවුරුවත් දන්නේ නැහැ. කාටවත් මේක කරන්න බෑ. පොතේ ලියන්න පුළුවන් එකක් නෙමෙයි. කියා දීලා උගන්වන්න පුළුවන් එකක් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් කර්මස්ථානීය කියන්නේ මූලික දහම් දකින ක්‍රමය කියා දෙනවා. ඒ ක්‍රමයේ තුලින් තමාට ඒ ක්‍රමයේ තමාට උපයෝගී කරගෙන මට කුමකින් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ඇති වෙනවද කියලා. තම තමා පිළිබඳව තමා විමර්ශනයක් කරන්න ඕනේ. ඒ විමර්ශනය කරනකොට සමුට දැනෙන්න පටන් ගන්නවා. මට මේ ලෝකේ රාගය ඇති වෙන්නේ මෙන්න මේ જાතියේ ඒවට. ඒ වාතරේනොත් මෙන්න මේ මූලික මූලික විශේෂ කොටස. ඔහොමම හොයාගෙන යන්න ඕනේ තමාගේ හිතට වද දෙන්න. මතක් වෙන මතක් වෙන ගානේ රාගයෙන් කුපිත කරන. මේ ලෝකේ පැවැත්ම තුල යමක් විද්‍යාමානද? අන්න ඒක හොයාගෙන හොයාගෙන යන්න ඕනේ. ඔන්නෝක හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අල්ලගත්ත දාට කියනවා ආස්වාස පස්වාස පස්සේ ගිහිල්ලා ගිහිල්ලා නම් හරියටම අල්ලගත යුතු එක අල්ලගත්තා. අත්හරින්න ඕන එක දැක්ක. ඒ සතෝ අස සති සතෝ පස්ස සති කියලා පටන් ගන්න ඕයි. නාසයෙන් ගන්න භාවනාවක් තියෙන එක නෑ කියන්නේ නෑ. ඒක එකක්. නිවන් දකින්න කෝකද සූසු කියලා තම තමා විමර්ශනය කරලා බලලා නිගමනය කරගන්න ඕනේ. ඒක මම කියන්නේ. කුලක සිහියෙන් අරගෙන කුලක සිහියෙන් පහ කර කර ඉඳලා හිටන් ගන්න ක්‍රමේ නිවන් දකින්න වැඩිපුර Tamanට යෝග්‍ය නම් පේනවනම් ඒක අතර කවන්න. හැබැයි මේ විදිහට රාගයට, ద్వේෂයට, මෝහයට හම්බෙන්නා වූ අරමුණු මනසීයෙන් ඉඳලා අල්ලගෙන. මෙන්න මේව ඇසුරු කරන්න පටන් ගත්තොත් මේව ආශාස කළොත් මට මේ ලෝකයෙන් මිදෙන්න බෑ. නිවන් දකින්න බෑ. එහෙනම් ඒවා මම පස්සාස කළ යුතුයි කියලා. ඒ තමන් අල්ලාගත්ත රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාමයන්ට ගෝචර වෙන යම් වස්තුවක් ඇතනම්. ඒ පිළිබඳ චන්දරාගේ පහකර දැම්මොත් මට නිවන් දකින්න පුළුවන් කියලා වැටහෙනවනම්. මේ දෙකෙන් කෝකෙන්ද වැඩිපුර නිවන වෙන්නේ? තමන්ට තේරෙනවා නම් තමා තෝරා ගන්න ඕනේ නිවන් දකින්න වගේ යුතුයි. ආයි අපිට ඕක විවේචනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ හුලඟද වෙන එකක්ද? හුලඟින් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා එකකින් කරගත්තට කමක් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ඇලීමට, ගැටීමට, මුලාවට යමක් යමක් නිසා ඇතුළු කරනවා නම් ඒක අත්හැරපුවාම මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන බව නුවණට තේරෙනවා නම් ඒ රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ වුණාම නිවන් දකින්න බව Tamanට වැටහෙනවා නම් මේ කොයි ක්‍රමෙන් ගත්තොත් නිවන් දකින්න පුළුවන්ද කියන එක තම තමන් තෝරා ගන්න ඕනේ. උලග ආස්වාස ප්‍රසවාස කිරීමේ හිත පිහිටවා ගත්තොත් නිවන් දකින්න පුළුවන්ද? මෙච්චර කාලයක් රාගීන ද්වේෂයට මොහොතේ නිය මොනවද මං ඇසුරට ගත්තේ ආස්වාසයට ගත්තේ? කියලා තේරුම් අරගෙන ඒ ඇසුරට ගත ටික පස්සාත කර දැම්මොත් පහ කර දැම්මොත් මට රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වෙනවද කියලා නුවණින් විමසලා බලනකොට තම තමන්ට වැටහි මේ ක්‍රම දෙකෙන් මෙන්න මේ ක්‍රමේ නිසා මට රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේවත් නිවන ලැබෙන බව මනසේ පේනවා වැටහෙනවා. අන්න තමාට ගෝචර වෙච්ච දහම්. ඒ මග අනුගමනය කරොත් වැටහෙන බව හේතු සාධක න්‍යාය ධර්මයට එකගන. Tamanට හොඳටම පැහැදිලි මෙන්න නිවන් මඟ. මෙන්න නිවන් දකින්න හැටි. මග අනුගමනය කරොත් දකින්නවා දහගුවාම කාගේවත් සැක හිතන්න දෙයක් නැහැ මේක හිතනකොට කියනකොටම තේරෙනවා රාගයේ දැව්වා ද්වේෂයේ දැව්වා මෝහයේ දැව්වා ඒකෙන් දැවුණා පිච්චුණා ඒක ගිනි ගත්තා. රාගේ නිවුණා නම් ද්වේෂේ නිවුණා නම් මෝහේ නිවුණා නම් නිවි සැනසී ගියා. එතන කම්පා නැහැ. අකම්පේ භාවයේ සමාධිය ප්‍රඥාව ඔක්කොම එතන. දැන් ඒක නුවණට ගෝචරණ. එහෙනම් මා විසින් කුමක් කළ යුතුද කුමක් හෙවිය යුතුද? හැඟවිලා තිබෙන මා මෙච්චර කාල මෙනෙහි නොකරපු. මම මුලාවෙන් ඇසුරු කරපු නිසා, අවසිහියෙන් ඇසුරු කරපු නිසා සතියක් නැතුව සතිය පිටවන්න නැතුව හිටපු නිසා. මම අවසිහියෙන් තමයි මේ ලෝකේ රාගගිනි, ద్వේෂගිනි, මෝහගිනි හටගන්න දේවල් ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, කයෙන් ඇසුරට අරගෙන මනසෙන් ඇසුරු කරලි. එහෙනම් ඒ නිසා මට කවදාවත් රාගගින්නෙන්, ద్వේෂගින්නෙන්, මෝහගින්නෙන් මිදෙන්න බෑ මං අසහනයටපත් වෙනවා. දැවෙනවා, තැවෙනවා, වික්ෂිප්ත වෙනවා. මට ඕනේ රාගගිනි, ద్వේෂගිනි, මෝහගින් නිසා හටගන්න අසහනයේ මිදිලා. ඒ දැවීමෙන්, තැවීමෙන්, වික්ෂිප්ත වීමෙන් මිදිලා. නිදහස් වෙලා. ඒ බඳු ගිනි ගොඩෙන් සදහටම නිදහස් වෙන්න මට ඕනේ. ඒ සඳහා මම මොකද කරන්න ඕනේ? මෙතෙක් කල් ඇසුරු කරපු ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් ඇසුරු කරපු රාගයට, ద్వේෂයට, මෝහයට හේතු වෙන යම් යම් අරමුණක් ඇද්ද? මේක මේ ආකාරයෙන් මට රාග, දේශ, මෝහ වලටපත් වෙලා මට ගිනි දෙනවා. දුකට ඇද දමනවා. මේක අත්හැරි මේ පිළිබඳ වගේ බලාපොරොත්තු අත්හැරී ගියොත් මට ඒ ප්‍රශ්නේ නෑ. දැන් ලෝකයාගෙන් මට මේව අයින් කරන්න බෑ. මා මගේ මනස තුළ ඇති කරගෙන තියෙන මුලා අදහසින් ඇති කරගෙන තියෙන චන්දරාගය මට දුරු කරගත්තේ. එහෙනම් ලෝකයේ ඉන ඇලුම් කරන දේවල්, සුන්දර දේවල් මට අයින් කරන්න බෑ. ඒවා පිළිබඳ චන්දරාගය දුරු කරගත්තේ. ඒ පිළිබඳ චන්දරාගය දුරු කරගන්න නම් ඒ මම ඇලුම් කරන්නේ යම් යම් දෙයක්ද? ඒක අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ත වශයෙන් සිහි කරන්න ඕනේ. ඒතර යථාර්ථය පේනවා. මෙච්චර කල් මං ඇලුම් කරගෙන තියෙන හරයක් නැති දෙයකනේ කියලා වැටහෙන්න පටන් ගන්නවා. අන්න ප්‍රඥා පහළ වෙච්ච ලකුණ. මෙච්චර කාලයක් මට ඒක හරයක් නෑ කියලා නෙමෙයි වැටහුණේ. හරි හරවද්දයක් කියලා. ඒ තමයි මෝඩකම මගේ. ඒක තමයි මා ළඟ තිබිච්ච මුලාව. දැන් නම් මට වැටහෙනවා. ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න පටන් ගන්නවා. ඒවා හරයක් නැති දේවල් කියලා. ඒ මා ළඟ වැඩෙන ප්‍රඥාව. ඇති බව දැනගන්න ලකුණු. මට දැන් හොඳට වැටහුණා. ඒවා හරයක් නෑ කියලා. ඒ පිළිබඳ යම් කිසි ප්‍රියමනාපයක් බලාපොරොත්තුවක් මගේ මනසේ නැගුණා නම් දැන් මට ඒවා ලැබෙන්නේ නෑ. එහෙනම් ඒ පිළිබඳව මගේ ප්‍රඥාව පූර්ණයි. අනේ දැනගන්න හැටි. මෙන්න විදර්ශනා. මේ මේක පැත්තකින් තියලා විදර්ශනා කරනවා කියලා වෙන මොකද්ද කරන්න හදන්නේ? මොකද්ද දකින්න හදන්නේ? විශේෂ දර්ශනය ඔන්න ඕකයි. විදර්ශනාව ඕකයි. විශේෂ දර්ශනේ නම් මේ මග ගින්නටයි මේ මග ලෝකේටයි ලෝකේටයි ගින්නටයි. මේ මග ලෝකෝත්තරත්වයටයි නිවනටයි. මෙන්න මේ ටික තේරුම් ගත්තා ඊපස්සේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය පහළ වෙලා. මෙන්න මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය මතුනාට පස්සේ එයා මේක මාර්ගයයි මේක අමාර්ගයයි කියලා දකිනවා දැන්. ඊට පස්සේ මෙයාට තියෙන ඥාන දර්ශන විසුද්ධිය පහල කරගන්න යමක් අමාර්ගයේද ඒක අත්හැරිය යුතුයි නොඇලිය යුතුයි මිදිය යුතුයි. යමක් මාර්ගයේද ඇසුරු කළ යුතුයි වැඩි යුතුයි. අන්න පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ වැස්ස. ඒ වඩාගෙන යනකොට යමක් අත්හැරී ගියාද නොඇලී ගියාද මිදී ගියාද මෙතෙක් කල් තිබුණ රාගකින් නිවුණා දේශකින් නිවුණා මෝහකින් නිවුණා කියන නිවිසනසී කියවා තමයි අත්දැකනන් එයාට ඥාන දර්ශන විසුද්ධිය පහළ වුණා අනුපූර්ණ කරගත්ත සත්ව විසුද්ධි පූර්ණ කරන ක්‍රමය මේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි දෙක නැතුව ditthi විසුද්ධියටපත් වෙන්න බෑ නැත්නම් ධර්මයේ ධර්මයේ හැටියට දකීමේ ශක්තිය ලබන්න බෑ එහෙනම් ධර්මයේ ධර්මයේ හැටියට දැකලා දෘෂ්ටිය පිරිසිදු කරගන්න තුරු කාංකාහෙවත් සැකයෙන් ඈතර කරන්නේ නැහැ. කාංකා විතරනේ ලැබෙන්නේ නැහැ. කාංකා විතරන විසුද්ධිය ලැබෙන්නේ නැහැ. සැකයෙන් ඈතරලා මේක මාර්ගයයි මේක අමාර්ගයයි කියලා හොඳට වැටහෙන්න පටන් ගත්තාට පස්සේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය ලැබෙනවා. ඒක ලැබෙන්නේ නැති තාකල් සැකේ තියෙන තාකල් මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය ලැබෙන්නේ නැහැ. මග්ගා මග්ග Taman දැක්කේ නැත්නම් මේක මාර්ගයයි මේක අමාර්ගයයි කියලා දැක්කේ නැත්නම් අමාර්ගය අත්හැරලා මාර්ගය අනුගමනය කරන වැඩපිළිවෙලට උඩ බහිඳ ක්‍රමයක් නෑ අනුගෙන් අහගෙන. තමාගේ මනසේ ඒ ක්‍රමේ නැත්නම් කොහොමද දකින්නේ? අනේ දැනගත්ත දවසට ප්‍රතිපදා මේකයි නිවන් දකින්න ප්‍රතිපදා මේකයි කියලා හරියට දැනගෙන Taman අනුගමනය කරන ක්‍රමේ Tamanට මහ බෝන. අනේ පරිවදා ඥාන දර්ශන විසුද්ධියේ නැහැ. ඒ මාර්ගය අනුගමනය කරන මේ දුක්ඛයි මේ දුක හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගය කියලා තමාගේ අත්දැකීමේ පූර්ණ කරගෙන දැකදාට ඥාන දර්ශන විසුද්ධිය පූර්ණ කරගත සත්ව විසුද්ධිය පූර්ණ වෙන්න විදියට. ඉතින් සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියටපත් වෙන්න බෑ. එහෙනම් ධාන ආදී ලබා ගැනීමේ ශක්තිය ලබා ගන්න බෑ. එහෙනම් ඒකට සීල විසුද්ධිය අවශ්‍යයි. සීල විසුද්ධිය කියලා කියන්නේ වතක් නෙමෙයි. අද මේ සමාදන් වෙලා ඉන්නේ ශික්ෂාපද 8ක් හරි සමාදන් වෙලා ඉන්නේ. මේක වතක්. යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්දේ වතකි. අද මේ තියෙන සිල් නෙමෙයි මේ වතක්. සිල් ගත්තේ නැතුව පැත්තක ඉන්න කෙනෙකුට සිල් තියෙන්න පුළුවන්. සිල් සමාදන් වෙලා ඉන්න කෙනාට වත තියෙන්න පුළුවන්. සිල් නැහැ. වත කියන්නේ මම මෙතෙක් කාලයකට ජීවිතාන්තයේ දක්වා හරි පැය ගානකට හරි දවස් ගානකට හරි මාස ගානකට හරි කොහොමයි Taman නිගමනය කරන කාලයක් තියාගෙන. මෙන්න මේ වැරද්ද කරන්නේ නැහැ. අදිෂ්ඨානය කරගන්න. දිවි දිවි දිවි නැති වුණත් මේක කරන්නේ නැහැ. තවත් අදිෂ්ඨානය දැඩි කරගන්න. ජීවිතේ නැති වුණත් මම මේ වරද කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්ත කෙනා වතක් තියෙනවා. ඒක නෙමෙයි සීලය කියන්නේ. දැන් සීලය තෝරා ගන්න ඕන වත තෝරා ගන්න. වත දෙව්ලොවට ඉනිමගා. සීලේ සමාධියට මුල. සමාධිය ප්‍රඥාවට මුල. ප්‍රඥාව නිවනට මුල. නැ සීල සමාධි ප්‍රඥා මිස වතෙන් සමාධිය නෑ. සීලේ ලෞකික වැඩපිළිවෙලා ස්වර්ගයට නැත්නම් දෙව්ලොවට ඉනිමගක්. අර විදිහට දිවි හිම්කටවත් මේ වරද කරන්නේ නැහැ කියලා මෙහෙම සිල් ගුණයක රැකලා අඩුතරමේ පංච දුස්චරිතයෙන් වෙගෙන ගුණේ හරි එහෙම පිහිලා ඉන්න කෙනාට ඒක පිහිලා ඉන්න අවස්ථාවේදී ප්‍රතිඵලය ලැබුණා සුගතියක් මිස දුගතියක් ඒකේ හැබැයි නිවන නෙමෙයි අටසිල් සමාදන් වෙලා ඒ අෂ්ටාංග සීලය තුල ඉඳගෙන අට සිල්වත තුල ඉඳගෙන කටයුතු කරන කෙනා ඒක රැකගත්ත පුණ්‍ය මහිමේ ඔහු සුගතියට ගෙනියන්න හේතු වෙනවා දෙව්ලෝ උපද්දන්න හේතු වෙනවා. හැබැයි සීලය තිබුණොත් සමාධිය පහල කරලා ප්‍රඥා පහල කරලා නිවනට හේතු වෙනවා. දැන් ওই දෙකේ වෙනස දැනගන්න ඕන. එහෙනම් මූලික සීලය අපිට හටගන්නේ කොතනින්ද? මෙන්න මේක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. පෑදුම් හිතකින් බනහඬ කෙනෙක් ඇවිදලා ඉඳගත්තා නම්. ඔන්නේ බනහඬ ඉඳගත්ත වෙලාවේදී ඔහු අතීතයේ නෙවෙයි ඉන්නේ. ඔහු මතු අනාගතයේත් නෙවෙයි ඉන්නේ. වර්තමානයයි සම්මත යම් මොහොතක් ඇද්ද? ඔහු දැන් මේ ඉඳගෙන ගත කරන්න යන්නේ මොහොතේ. ඔය මොහොත තුළ තිබෙන මානසිකත්වයේ ධර්මාභෝධය ලබා ගැනීම සඳහා මම හොඳ අවධානයෙන් මේ බණ ටික අහගන්න ඕනේ. මේ ධර්මයේ ලබා ගන්න ඕනේ ධර්මාභෝධයක් ලබා ගන්න කියන මේ මානසිකත්වයක් ඇතනම් ඒ මානසිකත්වයේ යම් තාක් වෙලා ක්‍රියාත්මක වෙනවාද පැය ගාණක් හරි බනහන කාලේ. ওই බනහන කාලය තුලම ඔහුගේ මනස ප්‍රාණඝාත චේතනාවෙන් තොරයි. අදත්තාදානේවත් හොරමර වංචා චේතනාවලින් තොරයි. කාම මිත්‍යාචාර චේතනාවලින් තොරයි. බොරුවෙන් රවටන කේලමෙන් බිදවන පසු අතිනේ සැලපාටපත් කරන ප්‍රලාපේ මුලා කරන බඳුවන්නා වූ වචන වලින් තොරයි. ලෝභයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. දස අකුසලයෙන් තොරයි. දස අකුසලයෙන් තොර නම් පංච නීවරණයෙන් තොරයි. පංච නීවරණයෙන් තොරව ඉන්න වෙලාවක කියන වන වැටෙහෙන්න හේතු ලැබිලා තියෙනවා. පසුතලයේ හැදිලා. ඒ විලාවේදී ප්‍රඥා සහගත ධර්මාභෝධයට හේතුකාරක වෙන ධර්මයක් ශ්‍රවණය කරන්න හම්බ වුණා නම් මනා නුවණින් ඒක විමර්ශනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔක කියන්නේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. අන්නේ නුවණින් මෙනෙහි කරනකොට ධානයේට මාර්ගඵලයක් නැන සමතේට විදර්ශනාවට අවශ්‍ය කරන පසුතලයේ ඔක්කොම හැදිලා. තමාගේ හේතුකාරක නුවණ යම් තරමද ලැබිච්ච පසුතලයේ කෙසේද? ඒ ලැබෙන උපනිශ්‍රිය සම්පත්තවල බලවත්තාවයට අනුකූලව ඒ මොහොතේ ඔහු දර්ශනීය ලබනවා ප්‍රඥාව පහළ කරගන්නවා. සත්‍යය දැකලා යම්කිසි නුවණක් පහළ වුණා නම් අවබෝධයක් ආවනම් එතනින් නැగిලා ගිය මොහොතක් පාසාම සත්‍යය තුලින් ආපු අවබෝධය නැති වෙන්නේ. ආයෙ එකයින් කරන්න කාටවත් බැහැ. අන්නේ අවබෝධයෙන් ඔහු දැනගන්නවා. ඒ ප්‍රඥාවයි. අපි මේ හිතා හිටපු ලෝකේ හරි සුන්දරයි කියලා හිතා හිටිය මොන මෝඩකමද? කොහෙද හරවත් ලෝකයක් තියෙන්නේ? ඒ කියපු බණපද තුලින් මට හම්බ වුණා. කොහේ ඉපදිලා මොන ආත්ම භාවයක් කියලා ලබාගෙන හිටියද? හරයක් ඇති එකක් හම්බෙලා නැහැ මොහොතින් මොහොත ගෙවිලා වෙනසිලා යනවා මිස. ඊළඟ ඒ බඳු එකත් තුළ මම මොනවා හොයන්නද මොනවා කරන්නද? මොනවා ලබා ගන්නද? මොනවා හරි මේ ලෝකේ හොඳයි කියලා බලාගෙන දරාගෙන හිටපු යමක් තිබුණා. ඒවත් මොහොතින් මොහොත ගෙවිලා වෙනසිලා නම් මං කැමතිසියේ පවතින්නේ නැති ඒවන. ඒක නම් ඒකේ ධර්මතාවය. ඒ හරයක් නැති දෙන්නේ මෙච්චර කල් මම බලාගෙන හිටියේ හොඳ දෙයක් කියලා. මේ ලෝකේ මට නම් අල්ලන්න හරයක් නැහැ කියන එක දැන් වැටහිලා තියෙනවා. දෙව්ලොවත් නැහැ, බබලොවත් නැහැ, මිනිස් ලොවත් නැහැ, කොයි ලෝකෙත් නැහැ. හරයක් තියෙනවා කියලා අල්ලන්න වටිනා දෙයක්. ඒක මට දහම තුලින් වැටහුණා. එයා මේ සත්‍යය තුලින් ආපු නිගමනේ ආයෙත් හැරයක් ඔහුගේ මනසින් අයින් කරන්නේ කොහොමද? එයා එතනින් නැගිටලා හිටන් ගිහිල්ලා ආව කොහේ හිටියා? මනසින් හරයක් නැහැ කියලා යම්කිසි යමක් වැටුණා නම්. අසාර වන්නා වූ දෙයක් කරන්න. මට දැන් ඕනකමක් නැහැ. අසීමිත බලාපොරොත්තු තියාගෙන හිටියා හරි වටිනා දේවල් මේ ලෝකේ තියෙනවා මට කරන්න ඒවා තියෙනවා ලබන්න ඒවා තියෙනවා කියලා. දැන් තමයි තේරෙන්නේ එහෙම අසීමිත වටිනාකමක් ඇති යමක් මේ ලෝකේ නැහැ කියලා. උපන් එකහර ජීවත් වෙලා මැරෙනකන් ඉන්න ඕන නිසා තමයි රසාවක් ඕනේ. ලොකු රසාවක් නෙමෙයි ඕනේ ජීවත් වෙන්න එක. මං හිතාගෙන ඉන්නේ මහා ලොකු විමානයක් වගේ ගයක් හදන්න, මාලිගාවක් වගේ එකක් හදන්න. මොකද දැන් තමයි තේරෙන්නේ. ඒෙන් ඇති වැඩක් නැහැ. හැබැයි ගයක් නැතුව බෑ ඉන්න එකක් හැබැයි. ඉන්න මටමන ගයක් හදා ගන්නවා නිසා මට වැඩක් නැති පූ ආටෝපැති ගෙවල් ඕනේ නැහැ. බැසා එහාට නාකර. මම හිතාගෙන හිටියේ ගමේම ඉන්න ලොකුම පොහොසතාවෙන්න. අනේ වග්ගාගේ මොඩේ. මොනවද මං හිතුවේ? මට මේ ඉතින් ඉන්නකන් ජීවත් වෙන්න යම නැතුව බැරි හින්දා ඒ වත්කම තිබුණාම මට හොඳටම ඇති. මනස හිටියයි දෙන්න. මම හිතා හිටියේ තත්ත්ව දානාන්තරේ ඔක්කොම අරගෙන එක එක දිනින් ගිහිල්ලා ප්‍රාදේශීය മന്ത്രി වෙලා දිසාමැති වෙලා ඔය විදිහට ගිහිල්ලා ජනාධිපති වෙනකන් ගිහිල්ලා තවත් එහාට යන්නයි මං හිතා හිටියේ. මොන තරම් මෝඩකම. මොනව කරගන්නද? මොහොතින් මොහොත ගිහිල්ලා වෙනසිල යන දේවල් තුල හරයක් නැති දේවල් තුල මොන හරයක් දෙයක්ද ඔය මම පතාගෙන හිටියේ බලාපොරොත්තු වෙයි. වැඩක් ඇති ඔය ඔය තත්තර අනන්තර. වැසනිකමයි. මට මේ ජීවත් වෙනකන් ඉඳ තිබුණාම පාසුතලේ හොතර වෙන්නේ. මට ලොකුකම් වලින් වැඩක් නෑ. ඒවත් බැස්සා. දැන් මේ විදිහට වැසලා පස්සේ Tamanට තේරෙනවා. මෙච්චරකල් ප්‍රාණඝාත කරන්න සත්ව හිංසා කරන්න මට මානසිකත්වයක් උදා වුණා නා. ඒවට මූල හේතුව කොහෙද තිබුණේ? මේ ලෝකේ හරවද්දයක් තියෙනවා කියලා ගත්ත මානසිකත්වයේ තමයි ඒක ලබා ගැනීමට ඊට විරුද්ධ වෙන සියල්ලට වෙරෙහිව නැගී හිටපන් කියලා මගේ මනසට දුන්න අදහස තමයි ප්‍රාණඝාතයේ සත්ව හිංසාවට මා පෙළඹෙවි. හොරමර වංචාවට පෙළඹෙවි. ඒවා හරි වටිනවා ප්‍රියයි මනාපයි කොහොම හරි මොන අයිතුකම් බලන්නේ නැතුව දරාගනින් කියන වචනේ දුන්න අදහස තමයි. සුරාවර සූදුවර දුරාචාරයට පෙළඹෙවි. දැන් මට එහෙම බල පෙළඹෙන්න වටිනාදයක් ලෝකේ නැහැ කියලා වැටහිලා ඉවරයි. දැන් කවුරු කොළඹ වන්දද? මෙතෙක්කල් ප්‍රාණඝාතයේ පොළඹවපු මානසිකත්වයේ අදත්තාදානේවල් සොරමර වංචාවන්න පොළඹවපු මානසිකත්වයේ සුරාවට සූදුවර දුරාචාරයට පොළඹවපු මානසිකත්වයේ බොරුවට කේලමට පරස වතෙන්න ප්‍රලාපයට පොළඹවපු මානසිකත්වයේ ලෝභකමට තරහට මෝඩකමට පොළඹවපු මානසිකත්වයේ මගෙන් කොච්චර නිදහස් වෙලාද එහෙනම් මා තුල දස අකුසලයේ තිබිච්ච වැඳීම කොච්චර ඈත් වෙලාද දස අකුසලයේ පිළිබඳ යම් කිසි චේතනා පිළිබඳ අත්හැරීමක් නොයල්මක් විඳීමක් වුණාද මෙන්න මේක තමයි සංවරට්ඨේන සීලං කියලා සංවරත්වයටපත් වීමෙන් ලැබූ සීලය මේකට කියන සංවරට්ඨේන සීලං මේ සංවරත්වයේ විහිදියේ කුමක් නිසාද ලෝකේ හරයක් නැහැ කියලා ලැබූ ප්‍රඥාවෙන් යුත් අවබෝධය නිසා මෙන්න මේ අවබෝධය යම් කෙනෙකුට ලැබුණා නම් එයාට පිහිලනවා, පිහිටනවා සංවරත්වය. මෙන්න මේ සංවරත්වයේ සත්‍ය අවබෝධයෙන් ලැබිච්ච එකක් නිසා ආයි කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒ සීලය පහළ වුණොත් අකණ්ඩයි. ඕක සිදුරුව කරන්න බෑ කාටවත්. ප්‍රඥාවෙන් පූර්ණ කරපු නිසා. ඕක අචිද්‍රයි. ඕක දුබල කරන්න බෑ. නැවත වාරයක්. ලැබූ ශක්තිය බාල කරන්න බෑ. අසබලයි. ඒ වගේම ඔක කුණු කරන්න කහට ගන්නන්න බෑ කාටවත්. සත්‍යයේ තුලින් ලැබිච්ච අවබෝධය නිසා. අකල් මාසයි. නා අකණ්ඩ වූ අචේ හැබැයි අරියකාන්ත සීලය කියන්නේ පැහැදිලි ප්‍රධාන සීල ගුණයක් කියලා අපි හිතා ඉන්නවා. හැබැයි අරියකාන්ත සීලයේ ලෝකේ ආර්යයන්ට මිසක් කාටවත් හටගන්නේ ආර්ය බවට පත් වෙනකොට ඒ පුද්ගලයා ලබන ගුණයක් තියෙනවා. ක්ෂය වෙන පහත් බවට පත් කරන යමක් ඇතනම් ලෝකේ. ඒ පාප කර්මය, පාප දාහය අන්තයට පත් කරපුවාම, කිලවර කරපුවාම යම් ශික්ෂණයක් ලැබෙනවද? මෙන්න මේ අන්ත සීලය, කාන්ත සීලය. ක්‍රිය හැමිලියම ගමනේ ගමනට, සසර ගමනට යන යමක් ඇද්ද? අරිය කරපු දාට සසර ගමන නවත්තන්ට හේතු වෙන්නා වූ සීල නිසාක අරිය වුණා. ඡය කරන පහත් බවට පත් කරන්නා වූ දුච්චරිතය රැඳමන්නා වූ පැත්ත අන්තයට කර දැම්ම නිසා කෙලවර කරපු නිසා කාන්ත වුණා. ශික්ෂණයක් ලැබිච්ච නිසා සීල වුණා. මෙන්න මේකට කියන අරිය කාන්ත සීලිය පහළ වුණා. අකණ්ඩයි අචිද්‍රයි අසබලයි අකල්මාසයි ඔය ටික ඔක්කොම යුද්ධයි. ඔන්න යම්කිසි පහ වෙලා ගිය ක්ලේශයක් පහ වෙලා ගිය පාපයක් ඇත්නම් සතර පහ ගත වීමට හේතු වෙන කොටසයි පළවෙනිම දර්ශන ඥානෙ පහළ වුනේ. පහ වුනේ. සියලු පව් පහ වුන්නේ නැහැ. තව ඉතුරු හරියක් තියෙනවා. ඒ ඉතුරු හරියෙන් ඔහු අදී යමක් කෙරෙන්න පුළුවන් ඉඩ තියෙනවා. ප්‍රාණඝාතයක්, හොරකමක්, කාමීත්‍යාචාරයක් කෙරෙන්න ඉඩ තියෙනවා. හැබැයි හතර පහ ගත විතර බලවතයක් කෙරෙන්න ඉඩ නැතුනේ. මෙන්න සෝවාන් පල්ලෙන් සිද්ධ වෙන්නේ ওই ටිකයි. අර ටික ඉතුරු ඉතුරු ටික අරගන්න දැන් භාවනාවේ පහතාව කියන දෙවෙනි අවස්ථාව ගත්තේ ඔන්න ඕකට. සතර පහගත වෙනකොටද දර්ශනීය පහ කරලා ඉවර කරගත්තට පස්සේ භාවනාවෙන් පහ කරගන්න ඕනේ ඉතුරු ඇලීමයි ගැටීමයි ටික ඒකට හම් වෙච්ච මුලාව. කායේ කායාන පසි විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන් දැන් අන බන්නවා ඊටු ටික අයි කරගන්න වේදනාසු වේදනානුපසි විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් සතර සතිපට්ඨානෙට වැස්ස. මෙන්න ඇලීමයි ගැටීමයි නැති කරගන්න තියෙන ඊළඟ භාවනාව. දැන් සතර සතිපට්ඨානිය වන්නකොට දැන් ඔතන අපි මුල ඇවිල්ලා තියෙනවා. දැන් සීල විසුද්ධිය අරගෙන අරගෙන තියෙනවා. අරියකාන්ත සීලය පහන්නකොට සීල විසුද්ධිය තියෙනවා. දැන් සීල විසුද්ධියෙන් ඔහු චිත්ත විසුද්ධියටයි එන්න තියෙන්නේ. එහෙනම් ඇලෙන ගැටෙන පැත්ත අහ කරපුවාම ලැබෙන ධානා ශක්තිය ඔහු ළඟ නැගෙන්න ඕන. ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී වශයෙන් ඒ සමාධි ශක්තිය ඔහු ළඟ මතුවලා එන්න ඕනේ. ඉදිරි අඩුපාඩු සුද්ධ කරනකොට. ධාන සඳහා අපිට අමුතුවෙන් කරන්න දෙලවන දෙයක් නැහැ. ඒ මාර්ගය අනුගමනය කරනකොට ඒ තුල හටගන්න ප්‍රතිඵලය ධ්‍යාන. අපිට තියෙන අවශ්‍ය කරන මාර්ගය අනුගමනය කිරීම විතරයි. ඵලය ලැබෙනවා. ලැබුණාම ලැබුණ බව දැනගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට හැම වෙලෙම අපිට සිද්ධ වෙනවා. පංච දුස්චරිතයන්ගේ වෙන් වෙලා ඉන්න යනකොට බාහිර ලෝකේ අපි මෙච්චර කාල හදාගත්ත රාමුවත් තුළ අපි ඉඳලා තියෙන්නේ. පංච දුස්චරිතයන් ඇසුරු කරපු රාමුවකයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙම පිරිසක් අතරේ හදාගත්ත සංවිධානයකයි මේ ජීවත් වෙලා තියෙන්නේ. ධර්මය අවබෝධ කරලා ධර්මයේ දැක්කට පස්සේ අපිට ඕනකම තියෙන මම පංච දුස්චරිතයෙන් වෙන් වෙන්න ඕනේ කියලා. ඒ වගේම යම් කිසි සිවිද දුස්චරිතයන්ගෙන් වෙන් වෙලා. සිවිද සුචරිතයේ පිහිටා ගත්තොත් මට ආර්ය මාර්ගයේ වැඩෙනවා කියලා. මේක තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තට. දැන් මම මෙච්චර කල් හදාගත්ත පරිසරයේ ඉඳගෙන මට මේක කරන්න වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මම හදාගත්ත පරිසරය තුළ මෙච්චර කල් හදාගත්තේ උපදෙස් දුන්නේ. ප්‍රාණඝාතයේ උපදෙස් දුන්නා. සත්ත්ව හිංසාව වලට උපදෙස් දුන්නා. බැන්නොත් නම් අහක බලා ඉන්න එපා ඔළුව පාස් කරන්න එපා උඹත් බැනලා වරි. මම මගේ උන්ට කියලා තියෙන්නේ එහෙමයි. දැන් උන්ට මං කොහොමද ආයශරයක් කියන්නේ ඊට පස්සේ බැන්නහම වයින් නැතු හිටපන් කිය. උන් ඒකත් අහන්නේ. මම දීපු උපදේ මට වදිනවනේ දැන් වෙලා තියෙන්නේ. උඹලා යටත් එන්නම් එපා. ඔළුව පාත් කරන්න යන්න එපා. මං එහෙම අහංකාර විදිහට කියලා ලෝකෙට කියා දුන්නා. දැන් ඉතින් මං කොහොමද පාපිෂ්ණා 20ක් වාගේ මානයක් නැතුව ඉන්නේ? දැන් මගෙන් ඉගෙන ගත්ත ඒවා මටව බයිනවා අනිසාරි. උඹ එදා අපිට මෙහෙම උගන්ලා දීලා දැන් අපිට කියනවා මෙහෙම විදහාන් කියලා. දැන් මම මොකද කරන්නේ? ඔය අවංකව කරන් ගිහලා තමයි ඔකටම කෙරෙවිලා තින්නේ. උගල කොහොම හරි මොනවා කරලා හරි කමක් නැහැ. බොරු කියලා හරි කමක් නැහැ. කපටිකම් කරලා හරි කමක් නැහැ. හොරට මැනලා කිල්ලා හරි කමක් නැහැ. ලාභයක් ලබා බලන්න. මම ඔහොම උපදෙස් දීලා තියෙන්නේ. මම ඒගොල්ලන්ගේ ලෝකේ දැන් ඉන්නේ. දැන් මම ඒගොල්ලන්ට කියන්නේ කොහොමද? හොර කිරුම් හොර මැනුම් අත්හැරලා අවංකව කටයුතු කරපළා. ලැබෙන සුළු ලාභේ ලබා ගන්නilla. බොරු කරලා වංචා කරලා ගන්න යන්න එකතු වෙන්න එපා. දැන් ඒ බණ මම කොහොමද කියන්නේ? ඒ අය මට නිඳා කරනවා. මං අවබෝධ ලැබුවා තැන ඒගොල්ලෝ නෑනේ දැන්. දැන් තමන් ඉන්නේ වෙනම ලෝකයක, ඒගොල්ලෝ වෙනම ලෝකයක. දැන් හරි ප්‍රශ්නයක් තමන්ට වෙනවා. දැන් මෙන්න මේ වෙලාවේදී අපිට ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද බුදුදහම රකින්නේ මේ සමාජය? මොකද දෙන තියෙන ප්‍රශ්නයක් ඕක. ගෙදර සිල් අරන් ඉන්නේ කොහොමද? ගෙදරට ආයෙන කොහොමද මේ කරන්නේ? අනික අය ඉන්නේ මෙහෙමයි. තමන්ම හදාගත්ත එකේ විපාකේ තමන්ට මේ තියෙන්නේ. මුලින් තමන්ම හදාගත්ත අවිද්‍යාවේ රාමුව තුලින් හදාගෙන ඒ රාමුව තුලේ තමයි දැන් මේ ජීවිතය ගත කරන්නලා තියෙන්නේ. දැන් ඒ රාමුව තුල ඉන්නේ විද්‍යාවේ පැත්තට කොහොමද යන්නේ? අර බාහිර ලෝකේ මම හදපු ලෝකේ මට වද දෙනවා. මම හොඳයි හොඳයි කියලා එකතු කරලා තියෙන්නේ දුස්චරිතයට අවශ්‍ය උපකරණ. දුසිරි හිතවිලි ක්‍රියාවදන් වලට අවශ්‍ය කරන පරිසරය හදලා තියෙන්නේ. දැන් මට මේ පරිසරයෙන් අහකෙන්ඩයි වෙලා තියෙන්නේ. ඒ පරිසරයේ හිටියොත් විනාශ බවක් දන්නවා. මිදෙන්න විදිහකුත් නැහැ ලීසි. අනිත් පැත්ත තමයි මනස කලවනවා උඹත් දුචාරිත කරපන්. ඒවයි ආස්වාද තියෙන්නේ. ඒ ඇදීන් තමන්ගේ මනස තමන් කලබනවා. තමන්ට සුද්ධ වෙලා ඉන්න හිතෙන්නේ නැහැ හරි වදේ. මෙන්න මේ බඳු ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා දැන් ත්‍රිවිධ සුචරිතයෙන් ජීවත් වීම හොඳයි කියලා නිගමනය කළා මාත් ඒ தත්ත්වයටපත් වෙනවා කියලා නිගමනය කරගත්ත කෙනාට ඊළඟට ওই ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා මෙන්න මේ විලාදී ඕකට පිළිතුරක් අවශ්‍ය වෙනවා. ඒ පිළිතුර ගන්නෙ කොහොමද? දැන් හරි අමාරු සිද්ධියක් අතන අපිට මොන දෙන්න සිද්ධ වෙයි. මෙතෙන්දි දැකිය යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දුෂ්චර්ය කියලා අපි හිතා ඉන්නේ ඒවා. ලෝක ආස්වාද. ලෝක ආස්වාදයන් මුල් කරගෙන අයිතු අන්දමින් හෝ ඒ ආස්වාදයේ උපනංගව ගන්න ගොඩට ගහ ගන්න. අපි යොදාගත වැඩපිළිවෙල තමයි අපි දුස්චරිතයෙන් ගොඩනගලා තිබිච්ච රාමුව. දැන් අපි ඉන්නේ ඒ තුල. දැන් අපි මිදෙන්නත් ඕනේ ඕකේ. ඒ ගොඩනගාගත රාමුව නිසා අපේ මනස ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා දුස්චරිත සහගත මනසක් වෙලා තියෙන්නේ. එන දුස්චරිත මනස අපිට වද දෙනවා. අපි ගොඩනගාගත ලෝකේ නැවත නැවත භුක්ති විඳපන් කියලා. සුචත්ත ලෝකේ භුක්ති විඳින එක භවදයක්. ඒක ලොකු කම්මැලිකම, හොඳු බඳු ගතිය. හරි පහළුවක්. දැන් ඉන්නේ එහෙමයි මුලදී. අර ගොඩනගාගත දුචරිත ලෝකේ ඇසුරට යන්න තියෙනවා හරි ප්‍රබෝධයි. බෝල ගහන්න පුරුදු වෙලා, සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්න ළමයි. ඒවා වැඩක් නැති දුචරිත වැඩ සෙල්ලම් හිස් දේවල් මේ වැඩක් නැහැ. මම ඒව අහක් කළා යන්න ඕනේ. ඒවෙන් ඉවත් වෙන්න ඕනේ කියනකොට. අර තමන් පුරුදු කරත්ත පිරිස අඬ ගහගෙන යනවා. ඇයියන් ඒ අඬ ගහන ඒ පැත්තේ. බාහිර ලෝකෙන් කරදරයි. ඒවෙන් මේල්ලා ඉඳ හැදුවත් මගේ මනස වදින අනේ ඊයේ නම් සෙල්ලම් කළා කොච්චර ආස්වාදයෙන් හිටියද. අද මට ඒ ආස්වාදේ නැහැ ලබන්නේ. ඕන එකක් දුචර්ණ කවන්නේ ඵලයන් ඵලයන් ගිහින් බෝල ගහපන්. ඒක මනසට හිතට දෙනව අදහස හිත. හිත නෙමෙයි අදහස් දෙන්නේ විඥාන. අපි කියන්නේ හිත අපිට අදහස් දෙනවා කියලා. ප්‍රබාස්වර හිත නම් ඔය අදහස දෙන්නේ නැහැ. ඔය අදහස දෙන්නේ ආගාතු කියන උපකිලිට වෙන උපකිලිටන් කියලා. ඒ ප්‍රබාස්වරත්වයේ කිලිටි කරලා දාපු උපකලෙස් වලින් ගහන වෙච්ච මානසිකත්වයේ හේවත් විඥාන තමයි. අපිට දැන් ඔය වදී දෙන්නේ. දුක්ඛත්‍යයන්ගේ ආස්වාදයක් තියනවා කියලා හඟවන්නේ. ඒක විඳපා කියලා පොළඹවන්නේ. ඒ නිසා තමයි ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න බැරි. ආර්ය මාර්ගය පූර්ණේ කරනවා කියලා කියන්නේ මල් වට්ටිය කරගෙන ගිහලා නම් බුදුහාඳුනගේ රූපයට ගිහින් තියා පූජා කරලා වැදලා ඉන්නේ කවත්. එහෙම නැත්නම් මොනවා හරි කියලා තමයි බෝ මලු දැහැ මලු හදලා වැදලා ඉතින් ඔවා කර කර අතුපතු කකා ඉන්නකව. ඒවා නෙමෙයි. හැබැයි ඒවා අයින් කරන්න කියනවා නෙමෙයි. අපි මාර්ගය සුද්ධ කරගන්න ලොකු ආධාරකෝ. හැබැයි ඒවැ හිර වෙන්න හොඳ නැහැ ඒක බුදුදහම කියන. සුචරිතයටපත් වෙන්න තියෙන මානසිකත්වය සුද්ධ කරගන්න. අනුක්‍රමයෙන් එන්න තියෙන වැඩපිළිවෙලට ඒව අයිති. අනුපූර්ව ප්‍රතිපදාවට ඒව අයිති. පූර්ව භාග ප්‍රතිපදාව. ඒසා ඒවා අපහාසයටපත් කරන්න වාජනය කරන්න හොඳ නැහැ. ඒ වුණාට අපි ඒ වේය ඉඳලා හිටන් ඒ තුල විතරක් අපි රැඳිලා හිටියොත්. ඒක නිවන් මාගත් නෙමෙයි. එහෙනම් නිවන් මාර්ග කියලා ඒක ඒවට රැවටෙන්න හොඳක් නෑ. දාන දීලා චෛත්‍ය බොමලු හදලා සුද්ධ පවිත්‍ර කරලා උදේ ඉඳන් රැයනකම් වන්දනාමාන පූජා කරගෙන ඉන්න එක. ඒක බුදුදහම නෙමෙයි කියලා අයින් කරන්නත් බෑ. ඒක බුදුදහමයි කියලා වරන් ඒක ඉඳන් නිවන් දකින්නත් බෑ. එහෙනම් දැනගන්න ඕන පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. කාය සුචරිතේ වාග් සුචරිතේ මනෝ සුචරිතේ කියන ත්‍රිවිධ සුචරිතේ පූර්ණය කරගන්න. අපි මෙතෙක් කල් ගෙනාපු දුච්චර්ත වැඩ පිළිවෙලින් ඉවත් වෙන්නේ. අපේ මනස හැඩගත හැඩගසා ගත යුතු මූලික ක්‍රමය උතන තියෙනවා. එහෙනම් ඒක අපිට සත්‍ය විසුද්ධිය පූර්ණීය කර ගැනීමේදී නෑ ආර්ය ආර්ය මාර්ගයේ පූර්ණීය කර ගැනීමේදී අපි හැඩගතිය යුතු මූල පරිසරයක් වෙලා තියෙනවා. ඒ පරිසරය අපිට ඕන වෙලා තියෙන්නේ අපි මෙතෙක් කල ගොඩනගාගත රාමුව දුස්චරිත හිතවිලි ක්‍රියාවදන් තුලින් ගොඩනගාගත රාමුවක් නිසා. ඒ තුල අපිට ඒ පරිසරය තුල ඉඳ වෙලා තියෙන නිසා දැන් අපිට ඕකෙන් මිදිලා යන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මනස මුදවා ගන්න ඕනේ එක පැත්තකින්. බාහිර ලෝකෙ මිදෙන්න ඕනේ එක පැත්තකින්. ඔන්න ඔය කාරණා දෙක අභ්‍යන්තර බාහිර කියන දෙපැත්තෙන් සුද්ධ කරගන්න ඕනේ. එන අභ්‍යන්තර පැත්තෙන් සුද්ධ කරගන්නකොට ඉන්ද්‍රිය භාවනාව වඩන්න කිව්වා. බාහිර පැත්ත සුද්ධ වෙන්න අභ්‍යන්තර පැත්ත සුද්ධ වෙන්න ඊළාට වහින නිගමනය තමයි ඉන්ද්‍රිය භාවනාව. එහෙනම් මෙන්න මේක තමයි పూర్ව භාග ප්‍රතිපදාව නිවන් දකින්න තියෙන්නේ. ලේසිම ක්‍රමේ ඉන්ද්‍රිය භාවනාව. ඇහැට රූපයක් පේනවා. ලෝකේ සුන්දරත්වය නැති කරන්න අපිට බෑ. මනවලන රූප ලෝකෙන් අහ කරන්නත් බෑ. හැබැයි මනවලන රූප අපි පුරුදු කරගෙන තියෙන දුස්චරිතය අනුව ලැජ්ජ නැති රූප කියන ඒවා තමයි මනවලන්නේ. අර දුසිරිත් පෙන්වන රූප තමයි මනවලන්නේ. අඩ නිර්වත් රූප තමයි මනවලන්නේ. ඒ වගේ ලෝකේ තමයි මනවරණයකට හැදිලා තියෙන්නේ. දැන් ඕවා අපි ලෝකේ නැති කරන්න බෑ අපි හැදුනා. අපි ධර්මයේ තුල ගියාම ලෝකේ ඉන්න අයගෙන් ඕවා අයින් කරන්න බෑ. කොට රැඳේ ඉන්න කොට රැඳගෙන යනවා. නිරු අඩ නිරුවත උඩපයින් ඉන්න උඩපයින්නවා. ඒක අපිට නැති කරන්න බෑ. ඒ අයට කියන්නේ කිව්වොත් එහෙනම් ලෝකේ හදන්න යනවා. බැරි දෙයක් කරන්න යනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ ලෝකේ හදන්න නෙමෙයි තමන් හැදෙන්න. හැදෙන ක්‍රමය ඒකයි. අන්න තමන් හැදෙන ක්‍රමය තමයි ඉන්ද්‍රිය භාවනාව. දැන් අපි දැනගන්න ඕනේ ඉතින්ලම ක්‍රමක්‍රමයෙන් අපි හැදෙන ක්‍රමයට බහින්න. ඇහැට අර ප්‍රියමනාප ඉතරකල් මනවලපු දුසිරිත් රූප හරි පේනකොට. ඒ නිසා අපිට හට ගන්නවා. අර පෙර තිබිච්ච පුරුද්දර පෙර කුරුපුරු වේදී විඥාන ස්වභාවය තව තියෙන නිසා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක්. ඒව නැති වෙන්නේ නැහැ. හිත ඇලෙනවා. රාගාස්වාදයෙන් කුල්මත් කරනවා. ඒ පැත්තට ඇහිලා යනවා. ඒක තමයි මූලික හිතේ තව හැඩ ගහගත්ත නැති ආරම්භක හිතේ ස්වභාවය. දැන් මේ විලාදී උපක්‍රමශීලීව ඉන්ද්‍රිය භාවනාවේ ඇහැ මුල් කරගත්ත ඉන්ද්‍රිය භාවන චක්කු ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගන්න ඕන. ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය 6කටම තියෙන. ඇහැ පිළිබඳ, කන පිළිබඳ, නාසය පිළිබඳ, දිව පිළිබඳ, කය පිළිබඳ, මන පිළිබඳ. හය ආකාරයේදී විහිච්ඡ භාවනාවක් ඇති කරපුවාම මේකට කියනවා ඉන්ද්‍රිය භාවනාව. චක්කු ඉන්ද්‍රිය භාවනාවයි සෝත ඉන්ද්‍රිය භාවනාවයි ගාන ඉන්ද්‍රිය භාවනාවයි જીවහා ඉන්ද්‍රිය භාවනාවයි කාය ඉන්ද්‍රිය භාවනාවයි මන ඉන්ද්‍රිය භාවනාවයි කියන මේ හයම එකතු වෙච්චාම ඕරේන ඉන්ද්‍රිය භාවනාව කියලා පොදුයි. ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කරගත්තාම චක්කු ඉන්ද්‍රිය භාවනාව, සෝත ඉන්ද්‍රිය භාවනාව, ගාන ඉන්ද්‍රිය භාවනාව, જીවහා ඉන්ද්‍රිය භාවනාව, කාය ඉන්ද්‍රිය භාවනාව, මනෝ ඉන්ද්‍රිය භාවනාව කියලා හයකට බෙදෙනවා. දැන් හය තෝරා ගන්න ඕනේ ඊළඟට. හය හය ආකාරයෙන් හික්මව ගන්න ඕනේ. අන්න අපේ වැඩේ පූර්ව භාග ප්‍රතිපදාව සිද්ධ වෙන්නේ දැන්. ඇහැට රූපයක් පේනකොට අර තිබිච්ච විඥාන මානසිකත්වය නිසා නර ආගාතුක උපක්ලේශ වලින් කිල්ටි වෙච්ච මානසිකත්වය නිසා ඒ පේන රූපය පිළිබඳ ඇලීම දුස්චරිත දුස්චරිතයේ හේතුන් රූප දැකත් ඇලෙනවා වැඩිපුර ඇලෙන්නේ ඒවල බලන්නම හිතෙනවා අන්න ඇහැට රූපයක් පේනකොට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් හටගන්නවා ඒකට විරුද්ධතාවයෙන් ඒක වහලා දාන එකක් ආවොත් එහෙම. නෑ ඒකට විරුද්ධ එකක් ආවොත් අප්‍රිය අමధుර ස්වභාවයක් හට ගන්නවා. මේ දෙකෙන් කෝකට හරි වැටෙනවා. ඒක ප්‍රියයි මధుරයි කියලා බලන් හිතෙනවා. අප්‍රියයි අමధుරයි කියලා ඒකට විරුද්ධව කටයුතු කරන්න හිතෙනවා. මෙච්චර කල් අපි ආවේ. ප්‍රියයි මధుරයි කියලා බලන් හිතනොත් ඒ සඳහා මෙහෙ ඇවිනවා. ඒ පසුපස හඹා යනවා. එතකොට යන්නේ ලෝකෙට. අප්‍රියයි අමధుරයි කියලා ගැටුනොත් ඒ පැත්තේ විරුද්ධව හඹා යනවා. ගැටීම් සහගතව. ඔතන මුලාව තියෙනවා. එන ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මෙන්න මේ තුල තමයි. අපි මෙච්චර කල් රවුම් ගැව්වේ. දැන් මේකේ කන පිට ගහන්නයි මේ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා කිව්වෙච්ච මේ කන පිට තමයි මේ හිටියේ. දැන් ඉතින් පේන පිටට ගහන කන පිට කියන්නේ කන වෙලා තියෙනවා නම් පේන්නේ නැහැ. කන වෙච්ච පිට තමයි මේ ඉඳලා තියෙන්නේ. කන පිට කිව්වේ ඒකයි. මේ සතර ගමන කන පිට යන්නේ. දැන් ඉතින් අපි හරියට පේන පැත්තට ගන්නකොට විශේෂයෙන් දකින්න ඕනේ ඇත්ත. අන්න දකින්න පිටක් තියෙනවා නම් ඒක තමයි දර්ශනඥානයි. බුදුමගේ නිවන් මාර්ග. ඔන්න අපේ භාවනාව විය යුත්තේ ඔන්න ඕකයි. නිවන් දකින්න ඕන. එහෙනම් ඒ වෙලාවේදී බලන්න ක්‍රමයක් දේශනා කළා. ඒ ඇලෙන වෙලාවේ පොඩ්ඩක් ඉවස ගන්න. ගැටෙන්න හිතේ එනකොට පොඩ්ඩක් ඉවසා ගන්න. ඔන්න ඔය තපස පුරුදු කරන්න. තපස කියන්නේ හෙද්දක් අඳගෙන කාර් හෙද්දක් හරි අඳගෙන සුදු හෙද්දක් හරි අඳගෙන කොහාට හරි වෙලා කොණ්ඩේ උඩින් බැඳගෙන ඉඳන් කැලේ හැංගෙන එක නෙමෙයි. තව තවන්න කිව්වේ මොකද්ද? ඔන්න ඔය කෙලෙස් තවන්න ඕනේ. ඔකයි තපස. තප කරනවා කියන්නේ තවනවා. තවන්නේ මොනවද කෙලෙස්? අද තපස කියන්නේ ඒකට නෙමෙයි. මම යනවා තපස් රකින්න. තපස් රකින්න යනවා කියන්නේ චරිත ලක්ෂණයක් වෙන් කරගෙන කවටලා ඉන්නේ ආයි ඇඩි ඇඩි ගැටි ගැටි මුලා වෙවි ඉන්න එක තමයි කරන්නේ. බුදුරන් වහන්සේ තපස කියලා පෙන්වුවේ ඒ જાති ඉරියව්වක් නෙමෙයි. ඇහැට රූපයේ පේන වෙලාව. ප්‍රියමනාපයක් මතුවෙලා ඇලීමක් ඇති වෙනවා. මෙන්න මේ වෙලාවේ ශාන්තියෙන් ඉවසීමෙන් යුද්ධව එක ඒ පස්සේ යන්නේ නැතුව දරා ගන්න උත්සාහයෙන් වීර්යයෙන් තවලා ඒ අදහස තවන්න. ඒකට අප්‍රිය අමනාප ගැටීමක් ඇති වෙනවා නම් ඒකට ගැටි ගැටි යන්නේ නැතුව ඒක තවා ගන්න. ඉවසීමෙන් දරාගෙන. ඕක පුරුදු කරන්න. මෙන්න මේක ඇඳුම කොයි එක වුණත් ගිහිද පැවිද කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කොයි පැත්තේ වුණත් කවුරු හරි තපස රකින්නවා නම් තපස මතු කරනවා නම් ඔන්න ඔය වෙලාවට තවා ගන්න දක්ෂ වෙන්න ඕන. ඉවසීම මතු වෙන්න ඕන. අන්න ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව පොඩ්ඩක් ඒකේ ඇත්ත හිතන්න උත්සාහ කරන්න ඕන. තපස පුරුදු කරගන්න හරි අමාරුයි. හෙඩි ඇඳගෙන කැලේ තින් ගන්න ලීසි. ওই දෙක වෙන් කරලා තෝරා ගන්න ඕනේ. හැබැයි මේ තපස පුරුදු කරගත්තොත් එහෙම නිවන් දකින්න. කැලේ තින් ගාගත්තොත් එහෙම බුදුරණන් හන්සේ දේශනා කරු ධර්මයෙන් අහක එකක්. ඒක නෙමෙයි නිවන් මාර්ගය. ගිහි වේවා පැවිදි වේවා නැනම් භික්ෂු භික්ෂුණී වේවා උපාසක උපාසිකා වේවා ඇඳුමින් නෙමෙයි තවසර එන්නේ ඒවා බාහිර චර්යා රටාවක් විතරයි. කවුරු වේවා ඇහැට රූපයක් පේනකොට ප්‍රියයි මනාපයි කියලා ඇලීමක් හටගන්නවා නම් ඒ මොහොතේම දැනගන්න ඕනේ. මේක මට වැදගත් දෙයක් දෙන දෙයක් නෙමෙයි. එහෙනම් මොකක්ද ඒකේ යථාර්ථය දැනගන්න. මේ ප්‍රියයි මනාපයි කියන මේ දර්ශනය මට පහළුණ්ඩ හේතුනේ මොනවද? ඒකට මොන මොනවද ආධාර වුනේ? ඇහැ ආධාර වුණා ඇහැ කියන්නේ පෙනුනේ. ඇහැ තිබිච්ච හින්දානේ. අර රූපේ තිබිච්ච හින්දානේ ගෝචර වුනේ. ඇහැට රූපේ ගැටිච්ච හින්දා නෑ මේක මතු වුනේ. ඒදා තිබිච්ච අවිද්‍යාවේ තිබෙන කාට නිසා නෙමේ ප්‍රියමනාපයි අප්‍රියමනාපයි කියන දෙක කැලීම් ගැටීම් වශයෙන් මතු වුනේ. දැන් ප්‍රියමනාපයි කියලා මම ඇලුම් ඇලුම් කරන්න දෙයක් මතු වුණා. අප්‍රියයි යමනාපයිල ගැටෙන දෙයක් මතු වුණා මානසිකත්වයේ කිල්ටි වුණා. එහෙනම් මේකේ මුල් වෙච්ච ඇහැයි රූපේ කියන්නේ වැදගත් දේවල්. මම මේ මනස කිලිටි වෙන ඇලීමට ගැටීමට බැස්සේ. මොන වැදගත් දෙයක් පස්සේ ගිහිල්ලාද? මොන වැදගත් දෙයක් ලබන්නද මොන වැදගත් දෙයක් රැකගන්නද? මේ ඇලුනේ ගැටුනේ. මෙන්න මේක මනස සිහියෙන් බලනකොට පේනවා. මේකට ගෝචර වෙච්ච ඇරෙන තව මොනවද මේකේ තිබුණේ? ඇහැ තිබුණා, රූපේ තිබුණා. ඇහැයි රූපයයි නිසා අවිද්‍යාවෙන් ගත්ත තීරණේ චක්කු විඥානිකුත් පහළ වුණා. ඒ චක්කු විඥානය සමග එකතු වෙලා ප්‍රියමනාප වශයෙන් හෝ අප්‍රියමනාප වශයෙන් ස්පර්ශයක් ලැබුවා. ඒ ස්පර්ශය නිසා ප්‍රියමනාප හෝ අප්‍රියමනාප වින්දනයක් වේදනාවක් ලැබුවා. මෙන්න මේ ටික තමයි මෙතන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඇහැයි රූපයි චක්කු විඥානයයි චක්කු සංස්පර්ශයයි චක්කු සංපස්සජා වේදනාවයි කිය ඔන්න ඔය ටික අතර පහළ වුණා. ওই ටික තුල තමයි මම මේ ඇලුම් කර කර අල්ලන්න ගියේ. ගැටි ගැටි විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ගියේ. ওই ටික තුල තමයි ඔක්කොම තියෙන්නේ. ඔයින් අමතර දෙයක් ඔතන තිබුණේ නැහැ. එහෙනම් මනවඩන රූපයක් දැක්කනම් හිත ඇලුනා නම් එතන බැඳෙන ගතියක් ආවනම් ඒ සඳහා කොටු වෙලා තිබිච්ච කටයුතු ටික මොනවද? අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික මොනවද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපර්ශයයි චක්කු සංපස්ස වේදනාවයි. ওই ටිකෙන් තමයි ඔක්කොම කරගෙන යන්නේ. දැන් මම බලන්න ඕනේ ওই ටික තුල. මට වටිනවා කියලා අල්ලා ගන්න හෝ. නොවටින හරියක් අයින් කරලා රැක ගන්නකෝ. වටිනා කොටස් කොයි එකද තියෙන්නේ? ඇහැ, රූපය, චක්කු විඥානෙ, චක්කු සංපස්සේ, චක්කු සංපස්සජා වේදනා කියන. මේවෙන් කොහොමද වටිනා එක? යම් තැනකින් ඕවා අතර වටිනා එකක් තියෙනවා දැක්කොත් නා. අල්ලා ගන්න උත්සාහ කරන්න ඕනේ, රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. අල්ලා ගන්න උත්සාහ කරන්න හෝ රැක ගන්න උත්සාහ කරන්න. මේවායින් කොයි එකද වටින්නේ කියලා දැන් විමර්ශනයක් කරන්න ඕනේ. නන විදර්ශනාව. පළවෙනි එක ගන්නවා මේකට අහුවෙච්ච බාණ්ඩ වලින් ඇහැ. ඇහැ තිබුණා, රූපේ තිබුණා, චක්කු විඤ්ඤාණේ තිබුණා, චක්කු සංපස්සේ තිබුණා, චක්කු සංපස්සජා වේදනාව තිබුණා. ওই පහෙන් පළවෙනි එක ගත ඇහැ. මේ ඇහැ කියන්නේ මොකද්ද? දැන් හිතලා බලන්න කිව්වා. අනාදියේ පටන් පවතින එකද මේ ඇහැ කියන්නේ. මේකේ මස්කුලිය. මේ බලන්න ආධාර වෙච්ච මස්කුලිය. මස්කුලි දෙක. S2 කිව්වේ. අනාදිය පටන් ආවද? නැත්නම් පස්සේ හටගත්තේ අතරමඟ හටගත් එකක්ද? අනාදිය පටන් තිබිච්ච එකක්ද? මතු අනාදිය කරා පවතින එකක්ද? තව අනාදිමත් ඉදිරි කාලයක් පවතින එකක්ද? නැන් එක හැටි කොහොමද? මේක ඉස්සරයන් තිබිච්ච එකක් නෙමෙයි. කොහොමද දැනගන්නේ? මට දැන් වයස කීයද? තම තමන් ගැන මේ හිතන්නේ. මතින් ආව 25ක් වෙනවා 30ක් වෙනවා 40ක් වෙනවා 50ක් වෙනවා 60ක් වෙනවා 70ක් වෙනවා කී හරි ගානේ තමන්ගේ වයස බලන්න. මෙන්න මෙච්චර වෙනවා. එහෙනම් මගේ ඒ අවුරුදු 60 එහෙනම් 30 40 50 60 මුලට යනවා. මුල අවුරුද්දට ගියාට පස්සේ ඇහැ තිබුණාද? බොහොම ලපටි විදිහට ලදරු ඇහැක් හැටියට පේන්න තිබුණා. ඊට එහා කොහෙද තිබුණේ? මවගේ ගැබේ. මාස කීයක් විතර? 9ක් 10ක් විතර. ඒකේ ගියා මුලට. නම් මාසෙල 10 මාසෙල මුලට ගියා. තිබුණාද ඇහැ? අපිටම තේරෙනවා විද්‍යාවක් තියෙනවා හැවටිල්ලක් නෙමෙයි මේ හැදිවිලා නැහැ. එහෙනම් මේක මොකද්ද? එයින් එහා තිබිච්ච එකක් නෙමෙයි මේ වස් කුලිය. එහෙනම් මේක සකස් වුණේ කොහොමද? මව් ගැබත් තුලදී සකස් වෙලා තියෙන්නේ. මොනවෙන්ද හැදුනේ? අන්න සංකතය. සකස් වෙච්ච එක. ඇහැ කියන්නේ සකස් වෙච්ච එකක් කියලා බලාගත්ත දහම් රටාව. ඒ ඉස්සෙල්ලා තිබෙච්ච නැති ඇහැ මව් කුසිය ඇතුලේ කොහොමද හැදුනේ මොනවෙන්ද හැදුනේ? මව් කන බොන ආහාරවල ඕජස ඇදිල්ල පස් ජල ගිනිසුලන් කියන හතරෙන් ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු කියන ධාතු හතරක් මිශ්‍ර වෙලා ඒකෙන් ඕජස බවට පත් කරගත් එක මව් කන බොන ඒවෙන් අරගෙන ගැබේ සිවියට ගිහිල්ලා ඒ ගැබේ සිවියේ කලල රූපයක් කියලා බැඳිච්ච මස් වැදැල්ලක ඉඳලා පටන්ගෙන මෝර මෝර හැදිච්ච එකෙදි මේ ඇහැ කියන එකක් හට ගැනීම ගන්න ඕන විදිහට අර ධාතු හතරේ සංකලනයක් හැඩ ගැහිලා තමයි මේ ඇහැ නිර්මාණය වුනේ. දැන් මේකේ දැම්මනවා තියෙන්නේ පස්ජල ගිනිසුලන් කියන හතරට යමක් අයිතිද? ඕක මිරිකලා මිරිකලා රොඩ පැත්තකින් දැම නම් එහෙම පටවි ධාතු කිව්ව රොඩ ඒකේ. අර පෝෂණය කරපෙන් තිබිච්ච හරිය. ඒකේ තිබිච්ච ඕජස තමයි ආපෝ ධාතු කියලා අයින් කරන්නේ. ඒකේ යම් වාතයක් තිබුණා නම් ඒක තමයි බුබුලු දාගෙන අහකට ගියේ. ඒකේ තිබිච්ච උෂ්ණත්වයක් තිබුණා නම් ඒක තමයි ඊළඟ මේ ගැඹිරා තිබුණේ. ඒ ටික ඒ හතර අයින් කරපුවාම තවත් මේකේ ඇහැ කියලා ඉතුරු දෙයක් තිබිලා නැහැ. එහෙනම් ධාතු හතරකින් නිර්මාණය වෙලා සකස් වෙලා තියෙන එකක් මිසක් වෙන වටිනා දෙයකින් හැදිච්ච එකක් මේ ඇහැ කියලා නැත්නම් මෙන්න මේ නිසා කියන මේ ඇහැ සංකතය. ඇහැ මෙහෙම ධාතු අතරින් සකස් වෙච්ච එකක්. එහෙනම් මේක ඉස්සෙල්ලා තිබුණෙත් නැහැ. එහෙනම් මේක නිකන් හටගන්න විදියකුත් නැහැ. ඒකට හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ධාතු හතර ධාතු හතර වශයෙන් වෙන වෙනම තියෙන්නේ නැතුව ඒකෙන් මේ නව නිර්මාණයක් ගොඩනගලා තියෙන හැකියි. ඇහැ කියන ගොඩනගපු නිර්මාණයේ අන්න ශ්‍රද්ධාවෙන් පිළිගන්න එකක් තියෙනවා තව අපි දැකේ නැති නිසා. මොකද්ද? පෙර කරන ලද කර්ම ශක්තියේ බලවේගයේ අර ධාතු හතර සමග සම්මිශ්‍ර වෙලා සකස් වෙලා ධාතු හතර ඊට අනුව හැඩගස්සලා ඒ ශක්තිය තුලින් ගොඩනැගුවා ඇහැ කියන එක. මේක බුදු පියාණන් වහන්සේ කිරී විශ්වාසයේ තියලා ඉසේ ශ්‍රද්ධාවෙන් තමයි ඉසලා පටන් ගන්නේ. ශ්‍රද්ධා බීජං කිව්වේ ඒක. එහෙනම් පටිච්ච සමුප්පන්නයි. පෙර කාලයේදී කාලයක බලන බලාපොරොත්තුව තිබිච්ච නිසා ඒ බැඳුර චන්දරාගයෙන් බැඳිලා හිටපු නිසා මතු මතු තැහක් බලාපොරොත්තු වෙච්ච නිසා එක්තරා ශක්ති විශේෂයක් ගොඩ නැගුවා. සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියලා ඒ හදාගත්තේ විඥාන ශක්තිය තුලින් නාම රූපයන්ගේ සතර මහා භූතයන්ගේ එක කරලා හැඩ වැඩ කරලා ඇහැ කියලා නාම රූපයක් ගොඩ නැගුවා. ඒක දැනුත් අපි අරගෙන ඉවෙලා හිටන් ආයතනයක් හැටියට මේ ආස්වාදයන් විඳින ආයතනයක් බවට පත් කරගෙන දැන් ඒ තුල තියායි. එනවා එහ චක්ක ආයතනයක් වෙලා. නාම රූපච්ඡ සලායතනක් වෙලා. දැන් ඒකට තමයි මේ ස්පර්ශය ගත්තේ. සලායතන පත්‍ය පස්සෝ වෙලා. ඒකනේ මේ වේදනාව පහළ වුනේ. පසපත්‍ය වේදනාව වෙලා. දැන් ඒකටයි මේ හිත බැඳගෙන ප්‍රියයි මනාපයි කියන්නේ. වේදනාපත්‍ය තණ්හා වෙලා. ඒකටයි මේ බැඳිලා ඉන්නේ. තණ්හාපත්‍ය උපාදානං වෙලා. ඒ භවී මම මේ ඉන්නේ. උපාදානපත්‍ය භව වෙලා. දැන් දර්ශනය කරන જાතිය කෙනෙක් පහළ වෙලා ඉන්නා මම එක්ක හැදිලා. මම නැමැති ජාතිකයෙක් හැදිලා. බවපත්‍යා જાති වෙලා. එහෙනම් මෙතෙන් එනකම් මේ තිබිච්ච මේ ඇහැ කියන එකට මේ බැඳිලා තියෙන තැනට එනකම් මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයත් එක්ක මම සම්බන්ධයි. ඒ සම්බන්ධින්නේ මේ ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙන දෙයක් තමයි මේ ඇහැ කියලා දැන් මේ පේන මස්කුලි දෙකත් එක්ක මේ තියෙන සම්බන්ධය. මේ එක දිනකවත් මට ගන්න හරයක් ඉතිරිලා තිබිලා නැහැ. හේතුඵල ධර්ම න්‍යාය ගොඩ නැගිලා තියෙනවා මිසක් මගේ එකක් හැදිලා නැහැ ගොඩ නැගිලා නැහැ. මගේ කියන්නේ හටගත් එකක් මම හිතා ඉන්නවා මිසක් එහි යථාර්ථයේ හේතුඵල ධර්මතාවී ක්‍රියාවලිය. මගේ දෘෂ්ටිය නිසා මුලාව නිසා මගේ හැ මගේ හැ කිය කිය ඉන්නවා මිසක් මගේ කියන දෘෂ්ටියකින් මගේ හැ කියන එකක් කොහෙද මෙතන තියෙන්නේ. මෙන්න මේ ටික දැක්කහම ඇහැ සංකතයි පටිච්චසමුප්පන්නයි. ඊළඟට මොකක්ද දකින්නේ? කය ධම්මං වය ධම්මං. ඡේ ධර්මයක් වය ධර්මයක්. මේකෙත් ක්‍රම දෙකක් තියෙනවා. ගෙවිල යනවා වෙනසිල යනවා කියලා අදහසක් තියෙනවා ලෞකික වශයෙන්. මේක අදහසක්. මේකේ තව ගැඹුරු අදහසක් තියෙනවා නිවන් දකින්න. මොකද්ද ගැඹුරු ධර්මයේ? ක අය ක ව අය වය පහත් බවට එකතු කරන්නේ කයයි. වෙනසීමට එකතු කරන්නේ වයයි. පහත් බවටපත් වෙන්නේ වෙනසීමටපත් වෙන්නේ මොනවා ඇසුරු කළොත්? ඇහැ මුල් කරගෙන චන්දරාගයෙන් බැඳිලා. ඒ මගේ ඇසුරු කරන්න ගියොත් මේ ලෝකයේ පහත්යයි සම්මතවන්නා වූ සතරපාගත ගති ලක්ෂණයක් ඇද්ද? ඒ ගති ලක්ෂණය කරා ඇද දමනවා. ඒකට එකතු කරනවා. මෙන්න ආසාවෙන් බැඳෙන ගිය සිද්ධ වෙන එක පැත්තක්. එහෙනම් මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා පටිච්චසමුප්පන්න ධර්මතාවයෙන් බැඳිලා හැඳිලා ඉන්නකොට තවතුරටත් ඒ තුල ගියොත් මොකද වෙන්නේ? කාම රාගයෙන් රූප කාම රාගයෙන් මත්වෙච්ච මානසිකත්වයේ මුතු වුණාම සතර අපා ගත වෙන පැත්තට පාර කැපෙනවා. ක්ෂේතේ එකතු වෙනවා. මෙන්න ඇසුරු කරන්න ගියොත් මට හොදක් නම් හම්බ වෙන්නේ මේක ඇසුරු කරන්න ගියොත් ප්‍රියයි මනාපයි කියලා සිද්ධ වෙන්නේ. මතු අනාගතයේදී පහත්යයි සම්මත යමක් වේද? ඒ පැතර එකතු වෙන්නයි, සේ වෙන්නයි. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? සතර අපාගත සත්වයක් හැටියට වැය පුද්ගලයෙක් වෙනවා. මට අය නැහැ. වැය වුණා. එහෙනම් සතර අපාදුකට ගෝචර වෙන જાතිය පහළ වෙනවා. මෙන්න සුන්දර ලස්සන දේ පස්සේ යන්න ගියොත් මට සිද්ධ වෙන්නේ සසර අනාථයෙක් වෙන්නේ. මෙන්න මේකයි ඇත්ත. දැන් මට හරයක් දෙන්නේ කොහොමද මේවේ? ඒ ඇහැ ඇසුරු කළා රූපය ඇසුරු කළා පහළ වෙච්ච චක්කු විඥාණයෙන් ඊට පස්සේ ස්පර්ශය ලබන්න ගිහලා ඒ විඳිනේට මං ගොදුරු වුණොත් ඒකට ගෝචලා ඒ ආස්වාද පස්සේ ගියොත් මට ඔන්න ඔය જાති අනාථ මගට වැටලා අනාථයෙක් වෙන්න සිද්ධ වෙනවා. යලි යලිත් මෙබඳු වන්නා වූ අනාථ වෙන කුණකට කරගහ ගන්න සිද්ධ වෙනවා. සතර අපාගත වන්නා දුකකට වැටිලා සසර දුකට හේතු වෙනවා. එහෙනම් මට සැනසෙල්ලක් දෙන එකක් මෙතන එකක්වත් තිබිලා නැහැ නේ. ඇහැ තුල තිබිලත් නැහැ අර රූපය තුල තිබිලත් නැහැ චක්කු විඥානය තුල තිබිලත් නැහැ චක්කු සංස්පර්ශය තිබිලත් නැහැ චක්කු සංපස්සේ ජනිතන මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ එහෙනම් මේ ඇහැ කියන රූපය කියන චක්කු විඥානය කියන චක්කු සංපස්සේ කියන චක්කු සංපස්සජා වේදනා කියන මේ ටික නේද මම මේ ප්‍රියයි මනාපයි කියලා ඇලෙන්න හැදුවේ මේ ටිකෙන් මොනවාරක් ගන්නද මම ගැටි ගැටි දඟලන්නේ ඇලිලා රකින්න දෙයක්වත් ඇලිලා බැඳෙන්න දෙයක්වත් ගැටිලා රකින්න දෙයක්වත් මේ අනාථ වස්තු තුල නැහැ. අනාථ ධර්මතාවය තුල නැහැ. එහෙනම් මේක ඔක්කොම මුලාව. එහෙනම් මම මුලාව පස්සේ තවදුරටත් බල බලා යනවාද විද විද යනවාද? මෙන්න මෙහෙම සිහි කරන්න කියලා පෙන්වන්න ඉන්ද්‍රිය භාවනාව. චක්කු ඉන්ද්‍රිය භාවනාව. දැන් මෙහෙමයි වෙන්නේ. විඥානය ක්‍රියාත්මක වීමේදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. විපාක වශයෙන් ගෙනෙන්න ආව එක තමයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි පහළ කරපු මූලික අවස්ථාව. පෙර භවයෙන් අවිද්‍යාව නිසා ගොඩනගපු හේතුවේ ඵලය. ඉතින් මේ හේතුවේ ඵලයට පුළුවන් කමක් නැහැ. අපිව තවදුරටත් හේතුවක් ලැබුවොත් තමයි මෙහෙ යවාගෙන යන්නේ අනාගත අසුද්ධිය කරා හෝ සුද්ධිය කරා යන්නේ හේතුව උඩ. ඵලයේ ගෙනත් දුන්නා ඵලයේ විපාකයේ වශයෙන් ගෙනත් දුන්න එක විපාක භුක්තිය ලබනවා මිසක් විපාකෝ කම්ම සම්භවෝ කියන එක සිද්ධ කළොත් තමයි මතු අනාගතයේ සුද්ධ හෝ අසුද්ධ කර්මයක් නිපද වෙන්නේ. නෑ විපාකයේ වශයෙන් මුල් වෙන්නේ අවිද්‍යාවේ විපාකේ. ඒක තමයි ඇහැයි රූපයයි එකතු වීමයි ඉන්න හරින චක්කු විඥානය. ওই ටික හරිකට විපාක වශයෙන්. විපාකෝ කම්ම සම්භවෝ කියන එක තමයි චක්කු සංස්පර්ශයයි චක්කු සංපස්සජා වේදනාවයි දෙකෙන් සිද්ධ කරන්නේ. ඒ දෙක සිද්ධ කරගත්තොත් තමයි විපාකෝ කම්ම සම්භවෝ කියන එක අවිද්‍යාව සහගත වෙනා මතුවට මෙහෙයුනේ. මතුත් අවිද්‍යාව සහගත විපාකයක් ගෙන දෙන්න අවශ්‍ය මඟ පෑදෙනවා. ඒතර අපිට එතනින් තමයි සුද්ධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. විපාකේ සුද්ධ කරන්න අපිට බැරි නිසා. ඇහැ සුද්ධ කරන්නවත්, රූපේ සුද්ධ කරන්නවත්, චක්කු විඥානේ සුද්ධ කරන්නවත් යන්නේ නැහැ. ඒ නිසා හටගන්න චක්කු සංස්පර්ශයක් ඇතනම් අන්න ඒක නවත්ත ගන්න පුළුවන් ප්‍රඥාවෙන් යථාර්ථයෙන් සිහි කරලා. ඉතින් අවිද්‍යාව තුල තිබෙන්නේ අවිද්‍යාව කියන එක පව් නෙමෙයි. අවිද්‍යාව භව මූලය. සුගතියේ දුගතියේ දෙකම පැවැත්මට මූලය අවිද්‍යාව. ඉතින් අවිද්‍යාවේ සුගති මූලයකින් තමයි මිනිස් ඇහැ හටගන්නේ. එහෙනම් මේක සුගති ඵලයක්. අවිද්‍යාවේ ඵලයක් වෙන ඵලියට ප්‍රඥාව පහල කරන්න බැරි කමක් නැහැ. අවිද්‍යාව නිසා දුගති ඵලයක් හටගත්තොත් ඒකෙන් ප්‍රඥාව පහල කරන මානසිකත්වේ නැහැ නිසා හතර පහ සත් වෙන්නේ නිවන් දකින්න බෑ. හතර පහ ඉඳගෙන. දේව හෝ මනුෂ්‍ය හෝ දෙගතියටපත් වුනහම ඔක සුගති. හැබැයි අවිද්‍යාවේ ඵලයක්මයි. අවිද්‍යාවේ සුගති ඵලය ඇතුළේ ඉඳගෙන ප්‍රඥාවට අවශ්‍ය කරන ධර්මයේ සීකිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි පුළුවන් සුගතියක ඉඳලා හිටන් ධර්මයේ සීකලා නිවන් අවබෝධ කරගන්න. දැන් සංස්පර්ශයේ හැටි දැනගෙන සංස්පර්ශයෙන් ජනිතන වේදනාවේ හැටි දැනගැනීමේ මානසිකත්වයේ ගොඩනගා ගන්න පුළුවන් සුගති ඵලයකින් ලැබු මිනිසත් භවයේ ඉන්න නිසා. එයා ඒ සුගති භවයෙන් ලැබු සුගති ඵලයක් නමුත් අවිද්‍යාවේ ඵලයක් බව දකින්න ඕනේ. අවිද්‍යාවේ කොටසක් දුගති කොටසක් සුගති. අවිද්‍යාව කියන්නේ භව මූලයක්. පාප මූලයක් නෙමෙයි. අවිද්‍යාවේ මෝහය කියන යමක් ඇතනම් මෝහය කියන තැන පටන් පාප මූලේ. ඔය බව මූලය පාප මූලය දකින්න ඕනේ. අපි ඉදිරි අවස්ථාව අපේ දානමාන කටයුතු ආදී ඉදිරි කටයුතු සිද්ධ කරලා ඊළඟ අපි සාකච්ඡා කරමු. සෑම තින්දරට යහපතක් වේවා. අපි අද උදේ වරුවේ සාකච්ඡා කළා ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව වැදගත් කරුණු රාශියක් ඒ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපි පෙන්නවා විග්‍රහ කරලා චක්කු ඉන්ද්‍රිය භාවනාව, සෝත ඉන්ද්‍රිය භාවනාව, ගහන ඉන්ද්‍රිය භාවනාව, ජීවහා ඉන්ද්‍රිය භාවනාව, කාය ඉන්ද්‍රිය භාවනාව, මනෝ ඉන්ද්‍රිය භාවනාව කියලා මේ හය ආකාරයට බෙදෙන හැටි. මේකෙන් එක විග්‍රහ කරලා ගන්න ඕනේ. මොකද දැන් එදිනෙදා අපි විසින් කරන කටයුතු වලදී තමයි මේ අවස්ථාව අපිට මුණ ගැහෙන්නේ. මොකද අපි එදිනදා අපේ දෛනික කටයුතු කරනකොට නොයෙක් දේවල් බලන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ වගේ නොයෙක් ගඳ සුවඳ එනවා, ඔයෙක් නොයෙක් රස දැනෙනවා, නොයෙක් ස්පර්ශ ලබන්න වෙනවා, මනසට අදහස් වෙනවා නොයෙක් විදිහට. මේ එනේන අවස්ථාව තුළදී ඒ අවස්ථාව හරියාකාරව ධර්මානුකූලව සිහි කිරීමෙන් තමයි ඒ ඒ තැන බැඳුන චන්දරාගය දුරු කරගන්නේ. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. මේ බුදු පියාණන් වහන්සේ සෘෂ්ණාව හටගන්න හැටි දේශනා කළා තියෙන තැන. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි හට ගන්නවා එහි පවතිනවා හට ගන්න පවතින ස්ථානේ තණ්හක්ඛයෝ නිබ්බාන මේ තණ්හාව ක්ෂය කිරීමක් ඇතනම් ඒකයි නිවන එහෙනම් අපි අද නිවන් දකින්න නම් අවශ්‍ය වෙන්නේ තණ්හාව ක්ෂය කරගන්න ඕනේ තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව උපදින තැන දැකලා තියෙන්න ඕනේ උපදින මොහොත වෙලාව දකින්න ඕනේ තණ්හාව කියන්නේ ඒ ඒ මොහොතේ හටගන්න හේතුවක් නිසා හටගන්න ඵලයක්. ඒතකොට තණ්හාව අපි අපි හේතුවක් වශයෙන් තණ්හාව අවිද්‍යාව නිසා ගොඩනගනවා. හේතුවක් වශයෙන් ගොඩනගා ගන්නවා තණ්හාව වේදනාව ඵලයක් තණ්හාව හේතුවක්. එහෙමයි එන්නේ. මේ තණ්හාව නැමැති හේතුව අවිද්‍යාව තියෙන තාක්කල් මතුවෙනවා. අන්නේ මතුවෙනකොට ඒ වේදනාවේදී ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වෙනවා. අන්නේ සැප වේදනාවට චන්දරාගයෙන් බැඳෙනවා. ඒ චන්දරාගය බැඳෙන්නේ ඒ කෙරෙහි යථාර්ථය නොදැනීම නිසා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව දුරු කරගන්න නම් වතපුර පුරා ඉඳලා හරියන්නේ නැහැ. විදර්ශනාත්මකව ප්‍රඥාව යොමු කරලා විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒ තෘෂ්ණාව හටගන්නේ ස්ථානයේ කොහොමද හටගන්නේ? තෘෂ්ණාව හට ගැනීම කියන තව වාක්‍යයක් තමයි චන්දරාගය හටගන්නේ. ඒක චන්දරාගය ගැන අපි ඉස්සෙල්ලා විග්‍රහ කළා දුන්නා. ඇහැ නිසා චන්දරාගයක් හටගන්න හැටි. ඒකෙන් මිදෙන හැටි. ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියන මෙන්න මේ කාරණා පහක් තමයි විද්‍යාමාන වෙන්නේ අපි යම්කිසි මනවඩන රූපයක් ආස්වාදයක් විඳින වෙලාවක. ඒ රූපාස්වාදයක් අපිට අරමුණු වෙන වෙලාවේදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ ටික තමයි ඔය කිව්වේ. ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියන මේ ටික. ඒ ඇහැයි රූපයයි නිසා ඒ දෙකෙහි කැමැත්තෙන් බැඳුනහම හරිම ලස්සනයි හරිම හොඳයි හරිම ප්‍රියමනාප රූපයක් මේ ආදී වශයෙන් හැඟීමෙන් අපි ඒ චක්කු විඥානයක් ආපුහම මේ දර්ශනය හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමේදී මේ හරි වටිනා දෙයක් හැටියට හිතලා හඳුනා ගන්නවා නම් චන්දරාගේ සහගත හඳුනා ගැනීමක් වෙනවා. ඒක නිකම්ම දැනගැනීමක් නිකම්ම හඳුනා ගැනීමක් නෙමෙයි. චන්දරාග සහගත දැනීමක් හැඳිනීමක්. තව විදියකින් කියනවා නම් අවිද්‍යාව සහගත දැනීමක් හැඳිනීමක්. හරිම ලස්සන දෙයක් හරි ප්‍රියමනාප දෙයක් කියලා ඇලුම් සහගත හිතකින් චන්දරාගයෙන් බැඳුණු හිතකින් ඒ ලස්සන දේ ආස්වාද සහිතව භුක්ති විඳින්න නම් බලන්නේ. අන්න ඒ විලාර සසර ගමනට හේතු වෙන තණ්හා උපාදාන එතන නැగిලා නැగిලා සකස් වෙනවා. මෙන්න මේ අවස්ථාව විදහරින්න ඕනේ තණ්හා ක්ෂය කරගන්න. නැත්නම් රාග ක්ෂය කරගන්න. අන්න රාග ක්ෂය කරගන්න තියෙන පහසු මාර්ගය තමයි ධර්මානුකූලව විදර්ශනාත්මකව ප්‍රඥාවෙන් විමසලා. ඒ ඒ ඒ සඳහා ගෝචර වෙච්ච දේවල් වල යථාර්ථය බලන්නේ. ඇති తත්වය හොයන්නේ. අන්න ඇති తත්වය බලනකොට මේක රණකින් සිදියකින් නැත්නම් රණ ක්‍රීදි කිව්වත් ඒවත් ඒ වගේ භාදිච්ච ඒවා තමයි. ලෝකේ වටිනවයි කියන සම්මත දෙයක් වටිනවා කියන යථාර්ථවත් වටිනා දෙයකින් නිෂ්පාදනයේ විච නෙවෙයි ඇහැ කියන්නේ රූප කියන්නේ එබඳු වටිනාකමක් නැති ඇහැකින් වටිනාකමක් නැති රූපයකින් නිෂ්පාදනය වෙන යමක් ඇත්නම් ඒකත් වටිනා දෙයක් නෙමෙයි. ඒකත් ඒ જાතියම රොඩ්ඩක්. නැ චක්කු විඥානයේ නැමැති නිෂ්පල දෙයක් මතුවෙනවා. පෙනෙනවට නෙමෙයි චක්කු විඥාන කියන්නේ. පෙනෙන දේ පිළිබඳව චන්දරාගයෙන් බැඳුණු අල්ලා ගැනීම සහගත යම් දර්ශනයක් ඇද්ද ඒකයි චක්කු විඥාන සහගත වෙන්නේ. නැත්නම් නිකම්ම පෙනීම පෙනීමක් පමණක් වෙනවා. පෙනී මාත්‍රයක් පමණයි. දිත්තේව දිත්ත මත්තන් කියන දෙන්න වැටෙන්න ඕන. දැකීම දැකීම මාත්‍රයක් මිසක් ඊට එහාට අල්ලන්න දෙයක් නැහැ කියලා දැනගත්තා නම් යථාබෝධය පූර්ණයි. නැහැ ධාර දිත්තේව දිත්ත මත්තන් සුතේව සුත මත්තන් මුත්තේව මුත්ත මත්තන් ආදී වශයෙන් දැකීම දැකීම මාත්‍රයයි ඇහිම ඇහිම මාත්‍රයයි වින්දනේ වින්දන මාත්‍රයයි ඒක අල්ලන්න හරියක් ඒක නෑ කියලා ඒක දකිනවා. ඒක විපාක මාත්‍රයක් වශයෙන් හටගන්නේ වෙන හරියට ප්‍රතිඵලයක්. ඒ මෙන්න මේ විදිහට කන ගැනත් දකින්න ඕනේ. දැන් චක්කු ඉන්ද්‍රිය භාවනාව ඒ විදිහට බලනකොට ඒකලම කන්ට ඇහෙන දේවලුත් තියෙනවා. ප්‍රියමනාප දේවල් ඇහෙනවා. අප්‍රියමනාප දේවල් ඇහෙනවා. ප්‍රියමනාපය කියන හැඟීමෙන් ඒවා බැඳෙනවා. අප්‍රියමනාපයක් ආවම ඒකට විරුද්ධව ගැටෙනවා. එයා ඇලීමයි ගැටීමයි හටගෙන ඇලීමට ප්‍රතිකර්ම කරමින් හඹා යනවනම් ඒ පසුපස හඹා යනවනම් ගැටීමට ගැටි ගැටි ඒ පසුපස හඹා යනවනම් එතන මුලාව තියෙනවා. නෑ ඇලීමයි ගැටීමයි මුලාවයි යම් තැනක තියෙනවා නම් ඒ තාකල් පැවැත්මෙන් නිදහස් වෙන්න බෑ. නිවන් දකින්න බෑ. ඇලීමයි ගැටීමයි මුලාවයි යම් මොහොතක යම් ක්‍රමයකින් දුරු කරනවා නම් යම් ක්‍රමයකින් කිව්වට බෑ. යථාර්ථවත් ක්‍රමයක යථා සත්‍ය දැකලා දුරු කරනවා. දුරු වෙනවා කරනවා නම්. සත්‍ය දකින්නකොට දුරු කරන්න දෙයක් නෑ දුරු වෙනවා. අපි සත්‍ය දැකීමට යමක් කළ යුතුද අපිට කරන්න තියෙන එච්චරයි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වෙන්නේ. රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ කරගන්න අපිට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කරන ධර්මානුකූල වැඩ පිළිවෙලක් තියෙනවා අපි විසින් කළ යුතු. ඒ ඒවා යථාර්ථයේ බැලීම. අන්න යථාර්ථයේ බලන ක්‍රමය තමයි ඉන්ද්‍රිය භාවනාව. දැන් සෝතේන්ද්‍රිය භාවනාවත් ඔය අනුසාරයෙන්ම දකින්න ඕන. මේ මනවඩන ශබ්දයක් අපිට ආවහම හිත බැඳ ගන්න යන්නේ නැතුව ඉවසීමේ යුද්ධ වෙතන මධ්‍යස්ත වෙලා බලන්න ඕනේ මේ මනවඩන හඬ. හරි ප්‍රියයි කියලා මම මේ ගන්න හදන හඬ. කොහොමද නිෂ්පාදනය වුනේ? ඒ සඳහා අවශ්‍ය වෙන උපකරණ මොනවද? මෙන්න මේක බලනකොට පේනවා. මේ සඳහා කන අවශ්‍ය වුණා. බාහිරින් එන ශබ්දෙකුත් අවශ්‍ය වුණා. ඒ කනයි ශබ්දයයි නිසා ඒකේ බැඳුනහම හටගත්ත හරි වැදගත් කියලා හිතන් හිතක් හටගත්ත. අර කෙලෙස් සහගත හිතක් හටගත්තා. සෝත විඥානයකුත් හටගත්තා. ඒ ඇහැයි කනයි ශබ්දයයි සෝත විඥානයයි නිසා ඒ සමග බැඳුණු ස්පර්ශයක් හටගතකට කියනවා සංස්පර්ශ. ඒක නිකම් ස්පර්ශයක් නෙමෙයි අවිද්‍යාවේ මුලාව නිසා චන්දරාගයෙන් බැඳුණු ස්පර්ශයක් නිසා. ඒකට කියනවා සංස්පර්ශ කියලා. ස්පර්ශයයි සංස්පර්ශයයි දෙකක් ඕක හඳුනා ගන්න ඕනේ. යම් ස්පර්ශයක් චන්දරාගයෙන් බැඳිලා ඇසුරු කළොත් ඒක සංස්පර්ශ. චන්දරාගය වුණාට පස්සේ ස්පර්ශ තියෙනවා සංස්පර්ශ නැහැ. සංස්පර්ශ තියෙන තාක්කල් ඒ හේතු කොටගෙන ජනිත වෙන වින්දනයක් තියෙනවා. දැනීමක්, වේදනාවක්. අන්න ඒකට කියන සංස්පර්ශයෙන් ජනිත වේදනාව සංපස්සජා වේදනාව. ඒක කන නිසා හටගත්ත ශබ්දේ නිසා හටගත් එකක් නා. සෝත සංපස්සජා වේදනා කියලා ඒකට කියනවා. මෙන්න මේ ටික එකතු වෙලා තමයි අපි ඔය බලාපොරොත්තු වෙන සද්ද වින්දන ආස්වාදයේ අපිට පහළ වුණේ. මෙන්න මේක ප්‍රියයි මනාපයි යහපතයි කියලා චන්දරාගයෙන් බැඳිලා ගන්න එක තමයි සාමාන්‍ය ලෝක සත්‍යයේ සිරිත. එහෙම නැයි චන්දරාගයෙන් බැඳිලා තමන් බලාපොරොත්තු වෙන්නේ මිහිරි නාදයට. විරුද්ධකාරකයන් එනකොට. තමාගේ බලාපොරොත්තුට විරුද්ධ දෙයක් ආපුවාම ඒකට විරුද්ධව ගැටෙන එක තමයි ලෝක සත්‍යයේ සිරිත. ඕකට කියනවා ඇලෙනවා ගැටෙනවා කියලා. මුලාව නිසා තමයි ඇලි ඇලි ගැටි ගැටි ඊපස්පස හඹා යන්නේ. මේ සිරිත අයින් කරගන්න ඕනේ බෞද්ධ වුණාම. ආර්ය මාර්ගය වඩනවා කියන්නේ භාවනා කරනවා කියන්නේ ඒකයි. නිවන් දකින්න භාවනාව. එහෙනම් ඒ වෙලාවේදී බලන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ කොතන සිද්ධ වෙනවා. අපි ඉතින්ම හදාගත්ත රාමුව තුළ තියෙන හඬ තමයි අපි අහන්නේ. දැන් කරන්නේ දැන ටීවී එකක් ගිහලා ගෙනාවා. කැසට් එකක් කියලා ගෙනාවා. ගෙදර අනික් අය ඉතිරිදා ඉල්ලීමයි ඔක්කොම අපිට පාළුව යන්නයි ඔක්කොටම කියලා ගෙනාවට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඇහෙන ඇහෙන හඬ තියෙනවා. දැන් ඉතින් අපි ඉස්සෙල්ලා දන්නේ නැති හඬ දැන් හම්බ වෙනවා අහන්න. අපෝයි විල්ලජ්ජාවේ හඬ හඬ කියලා ඉස්සෙල්ලා ඉඳලා ටික කාලයක් ඉඳලා පස්සේ යනකොට මූණ බලනසු බිම් බලාගෙන කට්ටිය කියලා අහ ඉඳලා ඊට පස්සේ මුණ බල බල ඉනහවි කට්ටිය කළා හින්දා මොකද මේ වෙන්නේ? අර දේව ධර්ම කියති විච පාපේ දිච්ච ලැජ්ජා බය එන්න එන්න අඩු වෙලා යනවා අර කහගෙන කල් යනකොට. අන්තිමට අම්මත් ඉන්නවා දුවත් ඉන්නවා තාත්තත් ඉන්නවා දුවත් ඉන්නවා පුතත් ඉන්නවා ඔක්කොම ඉන්නවා හෙන කුණු හරප කවියා කරන මොනවා එකක් යනකොට හින්දුවක් යනකොට අපූර්වට අහින්න තත්ත්වයටපත් වෙනවා ටිකක් කල් යනකොට. හැබැයි දියුණු වුණා නෙමෙයි. හැබැයි අද කියන්නේ ලෝකේ ඒක තමයි ලෝකේ දියුණුව කියන්නේ. බුදුදහමනුව කියන්නේ ඒක තමයි අන්ත පිරිහීම. අපායට මාර්ගය. අපායට මාර්ගයේ ලෝකයා කියන්නේ ලෝකේ තියෙන හොඳ නවීන කාර්මික දියුණුව. හැබැයි නවීන කාර්මික දියුණුව කියන එක ඔය ප්‍රතිඵලයේ හේතුඵල ඇතුව පෙන්නනවා සතර අපායට මාර්ගය. නමුත් මේක අපි දන්නේ නැහැ. අපි දැකලා නැති නිසා. අවිද්‍යාවෙන් වැහිලා නිසා ඒක පේන්නේ නැහැ සතර අපා මාර්ගයක් බව. සතර අපා මාර්ගය බොහොම සුන්දරයි. මුල සුන්දරයි. හරි මිහිරි. අග තමයි යමාරුව තියෙන්නේ. ඒකයි ඒකේ ස්වභාවය. මුල මිහිර එනකොටම මිහිරේ මත් කරලා අවිද්‍යාවෙන් වහනකොට. ඒක සතර අපා මාර්ගය කියලා පේන්නේ හොඳ දියුණු ලෝකයක දියුණු වැඩ පිළිලක් හැටියටම අපිට පේනවා. කල්යන්න යන්න අන්තිම දුසිරිතෙන් වැහිලා ගිහිල්ලා දුස්චරිත වෙලා යනවා. ඉතින් මේ මේ එනකොට ඒකේ යථාර්ථය අපි දැනගන්න ඕනේ. එහෙනම් මේක අයින් කළ යුත්තා. අයින් කරන්නේ කොහෙන්ද? අර රූපවාහිනී ඒ යන සද්ද අයින් කරන්න අපිට බෑ. ඕක අහගෙන කියවන කෙනායි කට වහන්නත් අපිට බෑ. බාහිර ලෝකයේ හද්ද ඇහෙනට ඒවා වළක්වන්න ඕක අහපන් කියන්නත් අපිට බෑ. නෑ බාහිර ලෝකයෙන් එන මිහිරියාවන් නවත්තන්න අපි දක්ෂ නැහැ අපිට පුළුවන්කමක් නැහැ. අපි කල යුත්තක් තියෙනවා. ඒ නිසා අපිට හටගන්න චන්දරාගයක් ඇතනම් අන්න ඒක දුරු කරගත්තාම අපි නිදහස්. ඒක නිවන් මාර්ග. එහෙනම් මේ මිහිරි නාදයේ පිළිබඳ තියෙන චන්දරාගය දුරු කරන්න නම් ඒක වටිනවා කියන දෘෂ්ටිය දුරු වෙන්න ඕනේ. සාරයි වටිනවා කියන දෘෂ්ටිය තමයි අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේ දෘෂ්ටිය දුරු කරගන්න නම් ඒකේ ඇත්ත බලන්න ඕනේ. මං හරවත් එහෙකටද හරවත් දෙයකටද මේ වටිනවා කිව්වේ. ඒ මිහිරි නාදය හරවත් කියලා ගත්තේ. ඒ මිහිරි නාදය කොහොම හැදිච්ච එකද මොන මොනවා එකතු වෙලා සකස් වෙච්ච දෙයක්ද ඒවෙන් හරයක් ඇති දෙයක් එකතු වෙලා හැදුනද? හැදිලා තියෙන මිහිරි නාදය හරවත්ද? ආස්වාද දිනුනට හරවත්ද? මේක හොයන්න ඕනේ. අර විදිහටම බලන්න ඕනේ. අර ඇහැ බැලුවා වාගේ. මේ කන කියන්නේ මොකද්ද? අනාදී පටන් මේ කන කියලා එකක් අපිට තියෙනවාද? මේක මට ඉතිරෝ තියෙන එකක්ද? නැත්නම් මේ මතින් ලෙයින් හැදිලා තියෙන මේ කම්පිටා සහිතව කංකුහරයත් සහිතව හැදිලා තියෙන මේ කන, ශබ්ද ඇහෙන කන. කොයින්ද මට? අනාදී පටන් තිබිලත් නැහැ. ඒක ඔප්පු වෙනවා. මතු අනාදිමත් අනාගතයක් කරා. ඒක පවතින්නෙත් නැහැ කියන එකත් මම දන්නවා. හොඳට පැහැදිලි. ඒකටයි මොනවත් සාක්ෂි හොයන්න දෙයක් නැහැ. Tamanටම අත්දැකීම් තියෙනවා. එහෙනම් කවදා ඉඳන්ද මේ කන තියෙන්නේ? මට වයස මෙච්චරයි. මේ වයසේ මුලට ගියා. කන තිබුණාද? ලබවටි කනක් තිබුණා ලදරු කන. ඊට ඉස්සෙල්ලා තිබුණාද? කොහෙද හිටියේ? මව් ගැබේ. කොච්චර කාලයක්ද? මාස 9ක් 10ක්. ඒ මාස 9ට 10ට ඉස්සෙල්ලා කන තිබුණාද? එයින් එහා තිබුණේ. එහෙනම් මේ කන කොයින්ද? කොහොමද හැදුනේ? මොනවෙන්ද හැදුනේ? එතකොට දකින්න අර විදිහට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ඔය පස් ජල ගිනි සුලං කියලා අපි කියන හතරේ එක එක ආකාර එකතුවක් නිසා ඕජසක් නිසා ඒ වායින් සකස් වෙලා හිටන් ඒ වායින් තමයි මේ කන හැදිලා නිර්මාණය පටන් ගත්තේ. ඒ බඩට කොයින්ද? මව කන බොන ආහාරයෙන් ආස්වාද ප්‍රසවාස කරන හුලඟින් වාතයෙන් උෂ්ණත්වයෙන් ඕවෙන් එකතු කරලා හිටන් එකතු කරලා ඒවෙන් තමයි අර ඕජස හදලා ඒකෙන් තමයි වර්ධනය කරලා දීලා තියෙන්නේ. එනම් මේ මස්ලේ කන හැදිලා තියෙන්නේ වෙන වටිනා දෙයකින්වත් කනයි කියලා ඒ කිය දෙයකින්වත් නෙමෙයි මේ ධාතු හතරක යම්කිසි ආකාර රටාවට එකතු වෙලායි තමයි මේ කන කියන ඉන්ද්‍රිය හැදිලා තියෙන්නේ. එහෙනම් මේක සකස් වෙච්ච එකක්. මේක අනාදී වෙනකන් තියෙන්නෙත් නැහැ. සකස් කරපු කාලයේට යන්තා කාල උරුමද ඒ කාලය යනකන් ඒක පවතිනවා. ඒ තාකල් පෝෂණය කළ යුතුයි පෝෂණය කර කර සකස් කරන නිසා සකස් වෙවි වෙනවා. කොච්චර සකස් කළා සකස් කරන්න බැරි තත්ත්වෙ දුර්වලලා ගිහිල්ලා ඒක කනසිලා යනවා. එහෙනම් ඒක අනාදියක් යනකම් ඉදිරියට පවතින හේතුත් නෙමෙයි. හරයක් නැති දේවල් වලින් එකතු වෙලා එක්තරා කාලයක් තුළ ආරම්භ වෙලා අර හට උදා වීම, සකස් වෙලා පැවතීම, ඊට පස්සේ ආස්වාද විඳින කාලයක් අරගෙන, ඊට පස්සේ වැහැරිලා ආදීනව කාලයක් ඇවිදිලා ඒක වෙනසිලා කිවිලා යනවා. උදයංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිසරණ කියන අවස්ථා පහ තුළදී මේ කන හටගෙන පැවතිලා ගෙවිලා යන අවස්ථාව ඔහොම ගෙවෙනවා. ඔක ධර්මතාවය. එහෙනම් මේ කන සංකතයක් කියන්නේ මේකනේ. ඒක දැනගත්තා. මේ සංකතයක් වන කන මම මේක මෙසේ පවතිවා මට ඕනයි මේ මේ ආකාරයි මෙහෙම ඇහෙන්න මෙහෙම නිරෝගීව පවතිවා කියලා කිව්වොත් මේ කන පවතීද? මයි කැමැත්ත නම් ඒක. මේකට ලෙඩක් හැදුන්නේ නැත්නම් ඒ වගේම ලෙඩක් රෝගයක් නැතුව nirupadirito මට ඕන කාලයක් මම මේක නැසෙනවට කවදාවත් කැමති නැහැ. එයා මගේ කැමැත්ත පරිදි මේක කවදාවත් නැසෙ නැතුව පැවතීවා කියලා මෙහෙම අදහස් කළා මට ඕන ඉදිරිය තියාගන්න හැදුවා. මොහොතක්වත් මගේ බලාපොරොත්තු අනුව තියන්න පුළුවන් එකක් නෙමෙයි. මම බලාපොරොත්තු වෙනවා නමුත් මගේ බලාපොරොත්තු පොඩ්ඩක්වත් අහන එකක් නෙමෙයි කන කියන්නේ. ඒක හැදිච්ච ධර්ම රටාවක් තියෙනවා. ඒ ධර්මතාවයට ගෝචර වෙලා ඒ ධර්මතාවයේ පරිදි හටගෙන උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසරණ කියන අවස්ථා පහක් තුල අර නිරුපදිතව තියනවා කියලා ඩක් අතරමඟ කැඩෙන්නේ නැතුව බෙදෙන්නේ නැතුව තිබුණත් ওই අවස්ථා පහෙන් ගෙවිලා යනවා. ඒ වෙනම ওই අවස්ථා පහ ඇතුළත කොයි මොහොතේ හරි කැඩෙනවා විදිනවා විනාශ වෙනවා කඩනවා විදිනවා විනාශ කරනවා කැඩී බිදී විනාශ වෙවි යනවා මොනවට හරි සිද්ධ වෙනවා. බලාපොරොත්තුවට අනුව එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන නිර්පදිතව පවත්වන්න. නමුත් එහෙම සිද්ධ වෙන එකක් නෙවෙයි කන කියන්නේ. නෑ, ඉබඳු වන්නාව කන් නිකන් හටගත්තත්. හටගෙන තමයි තියෙන්නේ දැන් ඔගේ පේරුණා. සංකතයි. සකස් වෙච්ච එක. මේ කොහොමද සකස් වෙන්නේ? කවුරුවා සකස් කරලා දුන්නාද? දෙයියෙක් බඹෙක් කරලා දුන්නාද? තව කෙනෙක් අයිතිකාරයෙක් ඉන්නවද මේක හදන්න? නෑ, මෙහෙම කනක් මේ විද්‍යාමාලා තියෙන්නේ කොහොමද? කවුරු නිසාද? මොන හේතුවකින්? අන්න ඒකේ මර්ෂණය කරලා දකින්න. මේ කන කියන්නේ එක්තරා જાතියක්. කන් જાති. මේ જાති හටගත්තේ මොකේකින්ද? මොකටද මේ කන හටගත්තේ? අහන්න. අසන්න තියෙන ආසාව නිසා, ඇසීමේ බලාපොරොත්තු නිසා, ඒ බව නිසා තමයි. මේ කන හට ගැනීමට ශක්තිය නිපදෙන්නේ. භවපත්‍ය જાති කියන સિદ્ધාන්තයේ කන් නිපදෙවිලා තියෙන මිසක් මේ කාටවත් ඕනවටව කාගේවත් වැඩක් නෙවෙයි. එහෙනම් මේ භව කොහොමද හැදුනේ? නිර්මාණාත්මක ශක්තිය මොකද්ද? කොතනද කොහොමද ගොඩ නැගුණේ? කවදා හරි යලි යලිත් මේ කන පවත්වන්න ඕනෑ කියනා වූ අදහසක් මුල් කරගෙන එහි දැඩිව බැඳීම නිසා ඒ හේතුවෙන් ගොඩනැගුණා වූ ශක්ති විශේෂයක් මතුවෙලා ඒ ශක්තිය අදෘශ්‍යමානව ක්‍රියාත්මක කළා මේ දෘශ්‍යමාන ලෝකේ කණක් නිපදවලා නිපදවන ශක්තිය ඒක ඒ ශක්තිය නොති වුණා නම් එහෙම කවදාවත් මේ කන නිපදවන්නේ නැහැ අන දැනගත්තා භව නැත්නම් ಜಾති නැහැ උපාදාන නැත්නම් භව නැහැ ඇයි උපාදාන වෙන්නේ මේ අහන ඒවා හොඳයි කියලා යලි යලි අහන්න ඕන කියලා හිතක් බැඳුනේ. ඒකට ඇලිච්ච නිසායි. මේ මනවඩන શબ્දේට ඇලුන නිසා, තණ්හා කරපු නිසා. කවදා හරි කරලා තියෙනවා. ශක්තිය නිපදවන මුල් කාලේ. ඒක නොපිරිච්ච ඊට ඉස්සෙල්ලා කාලේ. දැන් ඒකේ ප්‍රතිඵලයයි දැන් මේ තියෙන්නේ. එහෙනම් මෞකසේ ඉඳන් මේකන තියෙන ඉස්සෙල්ලා කාලය තිබිලා තියෙන්න ඕනේ. මේකන් නිර්මාණය වෙන්න හේතු ගොඩ නැගිච්ච කාලේ. නෑ එහෙම කාලයක් නොතිබුණා නම් අහම්බෙන් මෙහෙම කනක් මෞකසේ නිකන් ගොඩ නැගෙන විදිහක් නෑ. එහෙනම් පෙර භවයක් අපිට තිබුණාද නැද්ද කියන සැකේ එක්තරා මට්ටමක් දුර වෙලා යනවා. පෙර හිටපු කාලයක් නොතිබුණා නම් මෙහෙම ශක්තියක් වෙන්න කිව්වේ කවුද කොහෙන්ද? අනේ ඉස්සලා විශ්වාසයෙන් පිළිගන්නවා. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. මේක බුදු පියාණන් වහන්සේ දැකලා මහා ප්‍රඥාවට ගෝචර වෙලා හිටන් දැකපු ඇත්තයි මේ පෙන්ලා තියෙන ක්‍රම රටාව. ඒකයි මේ පටිච්චසමුපාද රටාව කියන්නේ. අන්න පටිච්චසමුපාද රටාව තමයි මේ බලන්නේ. කනහටගත පටිච්චසමුපාද. ඉතින් ඒක දකින්න. ඇයි මේ තණ්හාව කොහොමද? ඇයි තණ්හාව උනේ? එදා සැප වේදනාවක් දැකලා කවදා හරි ඒ හිටපු කාලේ. ඒ සැප වේදනාව පිළිබඳව ප්‍රියමනාපයි කියන හැඟීමෙන් දෘෂ්ටියෙන් බැඳිලා. ඒක හොඳයි කියලා ගත්ත මුලා අදහස නිසා තමයි එතන හා වෙලා තණ්හාව උනේ. දැන් තණ්හාවට මුල් වෙලා තියෙන්නේ අර දැනුණු වේදනාව, වින්දනය. කවදා හරි මනවලන ශබ්ද පිළිබඳ වින්දනයකට ප්‍රියමනාපයි කියලා බැඳුනහම ඒ වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හා හටගත්තේ. එදා ඒ වින්දනයක සම්බන්ධය අත්හැරියා නම් තණ්හා හටගන්න විදිහක් නැහැ නේද? වේදනා නිරෝධ නම් තණ්හා නිරෝධයි. නිරෝධ කරගත්තේ නැති නිසා තමයි අවිද්‍යාවෙන් බැහැලා හිටපු නිසා තමයි වේදනා පත්‍ය තණ්හා කියලා තණ්හාවට මුල් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වින්දනයේ කොහොමද හටගත්තේ? නිකන් වින්දනයක් හටගන්න බෑ. කනක් එදක් තියෙන්න ඕනේ, ශබ්දයක් එදක් තියෙන්න ඕනේ. ඒවා කාම ආස්වාදයන්ට ආයතන කරගෙන ඒවට ශබ්ද ස්පර්ශයක් ලබන්න ඕනේ. එදත් කනට ස්පර්ශයක් ලැබීම නිසා කනට ශබ්දයක් ලැබීම නිසා ඒ ස්පර්ශය නොවුණා නම් එහෙම ඒ වේදනාව එතන හටගන්නේ නැහැ. නෑ ස්පර්ශයේ මුලක් තිබුණා වේදනාවක් හටගත්තා. එතකොට ස්පර්ශයේ මුල ස්පර්ශය හටගත්තා වේදනාවට මුල් වුණා. ඒ ස්පර්ශය නිතිබුණා නම් ඒ වේදනාව හටගන්නේ නෑ. නැත්නම් ඒ ස්පර්ශයත් බදාගත්තා හරි වැදගත් දෙයක් කියලා. ඒකට අවධානය යොමු කරගෙන හිටියා. ඒ බලාපොරොත්තු දිවිච නිසා මේ ස්පර්ශයේ බැඳුණා. අන්න ස්පර්ශයෙන් අවිද්‍යාසහගත බැඳුම් සහගත ස්පර්ශයක් නිසා. ඒක සංස්පර්ශයක් වුණා. අන්න ඒ නිසා තමයි අර වේදනාව ජනිත වෙන්න මුල් වුණේ. නෑ ස්පර්ශය හටගත්තේ කොහොමද? මේ කන හටගත්ත ආදි මුල හොයාගෙන යන්නේ. කන හට කන නැමැති જાතිය හටගත්ත ආදි මුල පරිච්ඡාමපන්න හොයාගෙන යන හැටි. අන්න එතින් දැනගන්නවා. මනවඩන හඬ අහන්න ඕනෑ කියන මානසිකත්වය තුලින් ඒ සඳහා යොමු කරපු කනකුයි. ඒ සඳහා ගෝචර කරගත බාහිර ශබ්දයකුත් අල්ලාගෙන බැඳිලා. ඒ සම්බන්ධතාවය ඇති කරගත්ත නිසා ඒවට කියනවා සෝතායතනේ සහ සද්දායතනේ සමග බැඳුණා. ආයතන ටිකක් හදාගත්තා කන්ට කන විදිහේ තියෙන්න දුන්නේ නැහැ ඊට. ඉන්ද්‍රියක් හැටියට තියලා ඉතින් නිදහස් වෙන්න දුන්නේ නැහැ. ඒක කාම ආස්වාද දෙන හඬට ආයතනයක් කරගත්තා. නම් ශබ්ද කාමයට ආයතනයක් කරගන්නේ. බාහිර වස්තු වල නිදහසේ තියෙන තියෙන තියලා කැඩිලා බෙදලා යන්න ඉඩ තියලා නිකන් හිටියේ නැහැ. මනසෙන් අත්හැරියේ නැහැ. ඒවා මගේ ඒවා කියලා අල්ලාගත්තා. මට මේ හඬ ඕනේ. මං ඒ හඬට ආසයි. ඒ හඬ පවත්වන ඒවා මට ඕනේ. ඒ ආදි වශයෙන් ඒකට අවශ්‍ය කරන බාහිර ලෝකේ අල්ලාගත්තා. දැන් මේ විදිහට අභ්‍යන්තර වන්නා කණයි බාහිර වන්නා ලෝකේ ආයතන වශයෙන් ඇලිලා බැඳිලා අල්ලාගත්ත නිසා ඒ ආයතන සෝත ආයතන ප්‍රත්‍යකරණය තමයි පස ඒකින් පස සෝත ස්පර්ශය හටගත්. ඒක සංස්පර්ශයක් වුණා අවිද්‍යාවෙන් බැඳිච්ච නිසා. හරි ගැඹුරුයි නමුත් පරිත්‍යාසමපාදී තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතොර තමයි දහම් දකින්නේ හරියට. කාගෙන්වත් ගුරුවරයෙක් නැතුව මේක හැදුනේ කොහොමද මේකේ මුල කොහොමද කියන එක ඕම ටික කාලයක් බලාගෙන යනකොට පරිත්‍යාසමපාද දහම් න්‍යාය තේරෙන්න පටන් ගන්නවා. ඒක ධර්ම න්‍යායක් නිසා, ධර්ම නියමයක් නිසා, කාගේවත් නිෂ්පාදනයක් නොවන නිසා. මේක මේ පැවැත්මේ විද්‍යාව මේක නිසා, පැවැත්ම හට ගන්න හටා මේක නිසා. ඕක දකින්න පටන් ගන්නවා දිනින් දින බලාගෙන බලාගෙන යනකොට මේක ඇත්තනේ, ඇත්තනේ. මෙහෙම නැත්නම් මේක හට ගන්න විදියක් නැහැ කියලා. ධර්මඥානීය ප්‍රඥා මොහුග්‍රා යන්න යන්න දකින්න පටන් ගන්නවා පරිච්ඡසමුපාදේ. අනේ යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා යමේ පටිච්චසමුපාදී දකිද ඔක ධර්මයේ දකි කියොන්න උතනයි. දැන් පොතකට පාඩම් කරලා ධර්මයේ දකින්න බෑ. අනුන්ගෙන් අහහ හිටියත් ධර්මයේ දකින්න බෑ. අහගත එක ආධාර කරගෙන තමන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ පටිච්චසමුපාද රටාවෙන් මේ මේකෙන් එක හැදෙන හැටි මුල් වෙන හැටි. ඒක තමයි මේ ගෙනියන ක්‍රම රටාව. අනේ සලායතන කරගත්ත නිසා කන්ට කණක් හැරියට ඉන්ද්‍රියක් හැරියට නිදහසේ ඉන්න ලොදී. කොච්චර හරි අහන්න යොමු කර කර හිටපු නිසා. මම මේ ගොඩනගපු නිසා. මගේ කණක් කියලා හිතාගෙන ගොඩනගපු නිසා. ඒකේ ප්‍රතිඵලය තමයි මතුත් මගේ මගේ කණ කියන එකක් හට ගැනීමට හේතු වුණ මුල. එතන. අග තමයි මේ දැන් තියෙන ප්‍රතිඵලය. අන්න මුලට ගියා සලායතනට මුල. මේ සලායතන වශයෙන් හටගත්තේ. අර කන නැමැති ඉන්ද්‍රිය නොතිබුණා නම් එහෙම. සෝත ආයතනය හදන්න තැනක් නෑ. සෝත ආයතනේ නැමැති බලාපොරොත්තුෙන් ඒ ස්ථානයේ මම සද්ද අහන්න ටිකක් ඕනේ මට කිය. ඒක තමයි මේ මගේ කන කියා අදහස තියාගත්තේ. එහෙම එකක් මස්ලිය වලින් හරි හැදිච්ච නිසා. ඒකට අවශ්‍ය කරන රූප ධාතුන්ගෙන් හැදිච්ච නිසා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු මේ රූප ධාතුන්ගේ නිර්මාණයෙන් ගොඩ නැගිච්ච නිසා තමයි. ඔක හටගත්තේ. එහෙනම් ගොඩ නැගුණේ කොහොමද? කවුද ගොඩ නැගුවේ දා? ඊටත් එහා කාලට අන්න ආйти වුණා. එහෙනම් ඒක ගොඩ නැගුණේ කවුද නිසාද? මොකක් කුමක් නිසාද? අන්න කන ගොඩ නගාපු හේතුව ආයි ඊට ඉස්සෙල්ලා කරගත කර්ම ශක්තිය. එහෙනම් ඒ භවයෙන් නම් නෙවෙයි ආරම්භ වෙලා තින්නේ ඊටත් ඉස්සෙල්ලා භවයට සම්බන්ධයි. එතන සසර ගමනට අපේ සම්බන්ධය මේ කනට කොච්චර සම්බන්ධද? මීට පෙර භවයේක නිර්මාණ කාලය සම්බන්ධයි. ඒ නිර්මාණ කාලයට ආධාර කරගත විපාකේ ඊටහා භවයට සම්බන්ධයි. එතකොට තෘෂ්ණාවේ වැල බැඳීම සකස් වෙන ආකාරය කොච්චර පැහැදිලිව පේනවද? සසර ගමන හැදිලා නම් ඉතින් අපි ඕකෙන් දකිනවා. මේ සම්බන්ධය කවර ඉවර කරන්නද? කවදා කෙලවර බලන්න. අනාදියේ පටන්ගෙන මේ ක්‍රමයට ඈත පටන් එන ගමන තියෙන බව පේනවා. දැන් ගමනේ මුල හොයන්න අපි ගියොත් එහෙම අපි අනාථයි. ඒක අපිට අවශ්‍ය දෙයක්වත් නෙමෙයි. අපිට අවශ්‍යකම තියෙන්නේ මේ දැන් ඒ තියෙන දුක් ප්‍රශ්නේ ඇති කරන යමකින්ද. ඒකට හේතුව හොයලා. ඒ හේතුව දුරු කරගහම මතුවට ඒ දුකෙන් නිදහස් වෙන මඟ අල්ලගන්න. ඒකයි සහන මාර්ගය. ඒකයි නිවන් මාර්ගය. එයින් එහාට හොයන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අන්න අපි දැනගන්නවා. එහෙනම් නාම රූප පත්‍ය සලආයතන කියන સિદ્ધාන්තයක් වෙලා තමයි ඒ ආයතනේ හටගත්තේ. එහෙනම් කන නැමැති ශ්‍රවණය කරන්න උපකරණයක් මට තියෙනවා කියන දෘෂ්ටියෙන් ඒ සඳහා ප්‍රයෝජනෙට ගන්න. අර මසිල්ලෙන් හටගත්ත ඉන්ද්‍රියක් වශයෙන් තියෙන සෝතේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය අපි ප්‍රයෝජනෙට ගත්තා. නැයි සෝතේන්ද්‍රිය මොනවද හැදුනේ? නාම රූපයන්ගෙන් සෝතේන්ද්‍රිය ගොඩ නැගු. අන්න තවත් විග්‍රහ කරගන්න ඕන තැනකට ගියා තව එහාට. එතන මොන මොන නාමද මොන මොන රූපද තිබුණේ? අන්න නාම රූප තෝරා ගන්න ඕන තැන්. වේදනා සංඥා සංකාර විඥාන නාම හතර මහා භූත සහ උපාදාය රූප රූප කියලා අපි උලින් මතෙන් ගත්තාට ඔක තේරෙන්නේ නැහැ. තවත් නාම රූප ක්‍රම තියෙනවා. ඇයි නාම කියන්නේ? යම් නම්්‍යතාවයක් යම් තැනක විද්‍යාමාන වෙනවද? ඒ නම්්‍යතාවයේ හේවත් නැමී හිටින ස්වභාවයෙන් ඒකට නාම කියනවා. ඒ නම්්‍යතාවයේ ශක්තියෙන් ධාතුන්ගේ ක්‍රියාත්මක වීම නිසා යමක් ඔප්නැං වෙනවද? රූප ඔප්නම් වෙන නිසා රූප කියනවා. හදා හදා ඔප්නම් වෙන නිසා රූප කියනවා. මේක නාම රූප ක්‍රමයක්. එන කන නැමැති හැඩයට නමපු නිසා අර රූප ටික. කන කියන රූපේ ඔප්නම් වුණා. එන කන කන කියන හැඩයට නැමුවේ නැත්නම් අර රූපය අර හතර මහා භූත විසිල්ලාගේ විස්පෘකගේ රූප වශයෙන් තියෙන නිසා කන නැමැති හැඩයෙන් දකින්න හම් වෙන්නේ නැහැ. එන කන නැමැති හැඩයෙන් යම් රූපයක් දැක්කේ යම් ශක්තියකින් ඒ රූපය ඊට අවශ්‍ය විදිහට නවපු නිසා. නම්‍යතාවයකට හැඩගස්සපු නිසා. කනක හැඩේ ඉන්න නම්‍යතාවයට හැඩගස්සපු නාමය තමයි එතන නාම කිව්වේ. ඒ හැඩගස්සන්න අවශ්‍ය කරන හතර මහා භූතයන්ගේ හැඩතලයේ තමයි රූප කිව්වේ. ඒක තමයි කන කිව්වේ. අන්න ඒ නාම රූප ක්‍රියාවලිය නොතිබුණා නම්, හිත නොවුණා නම්, කන නැමැති ඉන්ද්‍රිය හටගන්න හේතුවක් නැහැ. කන නැමැති ඉන්ද්‍රියක් හටගත්තේ නැත්නම් ශ්‍රවණයට ආයතනයක් හදන්න ක්‍රමයක් නැහැ. එන සලායතනයන්ට මුල නාම රූප. අන පරිත්‍යාසමපාදී මුලට ගියා. ඉතින් ඒවා මොකද හටගත්තේ? කොහොමද මේ ශක්තිය හටගත්තේ? ඇයි නැමුවේ? මොකද මේ නමු ශක්ති විශේෂය? මේ නම්මිතාවිය ගෙන දුන්නේ භූතයෝ හැඩගස්සලා දුන්නේ සතර මහා භූතයෝ කනක හැඩයට හැඩගස්සලා දුන්නේ. කන නැමැති ඉන්ද්‍රියක් හට ගැනීමට සකස් කරලා දුන්නේ මොකෙන්ද? ඒක දුන්නේ. අන්න එතනින් එහාට ගියා. අර ආගන්තුක උපක්ලේ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා ගියා විඥානයක් තිබුණා. අවිද්‍යාව සහගත බලාපොරොත්තුවක් ඇති කරගත්තා අහන්න තියනවා නම් කොච්චර හොඳද අහහා ඉන්දියත් නම් කොච්චර වැදගත් මෙන්න මේ නිසා මම මතු මතු ඇසිය යුතුයි කියන බලාපොරොත්තුවක් ගොඩනගාගත්තා මනසේ මෙන්න මේකට කියනවා සෝත විඥානයක් හදාගත්තා දැන් මේ හදාගත විඥානය නිසා මොකද වෙන්නේ නිෂ්පාදනය කළ ශක්තියක් මතු මතු හදන්නේ අන්න මනසෙන් ශක්තිය ගොඩනගව මුල අන්නේ ශක්තිය ගොඩනගපු නිසා තමයි අර සතර මහා භූතයන් හැඩතලයේ කර සකස් වෙලා. අර විදිහට නම්මිතාවිය රූපණය කරමින්